මූලික වශයෙන් වැටහෙන්නට ඕන කාරණාව තමයි අපේ ජීවිතය කියලා කියන්නේ අපි ජීවත් වෙනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ ක්‍රියාකාරීත්වය මිසක් ජීවත් වෙන එක තව එකක් පංච උපාදානස්කන්ධය තව එකක් නොවන බව. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මගේ තුල සිද්ධ වෙන ක්‍රියාකාරීත්වයක් මගේ තුල වෙන එකක් කියලා නෙවෙයි අපිට තේරෙන්න ඕන පංච උපාදානස්කන්ධයේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන නිසා ඒක ඇත්ත නොදන්නාකම නිසා තමයි ඒක මම වශයෙන් මගේ වශයෙන් දරාගෙන තියෙන්නේ කියන කාරණාවත් අපේ ජීවිතයයි ධර්මයයි කියන කාරණාව දෙකක් නෙවෙයි එකක් අපි ජීවත් වෙනවා කියන කාරණාව ඇතුලේ තියෙන්නේ ධර්මයමයි කියන එක අපිට වැටහෙන්න ඕන. අපි දැන් ඒ පංච පාදානස්කන්ධය පිළිබඳ ලබාගත් අවබෝධයත් එක්ක චතුරාර්ය සත්‍ය ධර්මයට අපි මේ පංච උපාදානස්කන්ධේ කොයි විදිහටද ගැලපෙන්නේ කියලා තෝරගන්න ඕන. දුකත්, සමුදයත්, නිරෝධයත්, මාර්ගයත් කියන කාරණාවට අපි උදේ යම් තාත්තුරට කතා කළා. හැබැයි මෙතනදී අපි මෙහෙම හිතමුකෝ දැන් කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්. දැන් මේ ස්වාමින් වහන්සේ උදෙත් ධර්ම දේශනා කළ මෙතනින් පිට වෙලා ගියා. දැමුත් ඒ ස්වාමින් වහන්සේ මෙතනට වැඩියා. පෙර හිටියේ නැත්තම් දැන් කොහොමද මෙතනට වැඩියේ? පෙරත් මේ වටාපත තියාගෙන හිටියයි විදිහටම දැමුත් ඒ වටාපත තියාගෙන ඉන්නවා. එතකොට කොහොමද අපි මේ වැඩසටහනට සහභාගී වෙන්න ඇඳ පැළඳගෙන ආපු ඇඳුම් ටික අපි ආයෙ ගෙදර අරන් යනවානේ. ගෙනියලා ටික ආයෙ හොදනවානේ. නේද? හොදලා වේල ගන්නවානේ. එහෙනම් කොහොමද ඒවා නැහැ කියලා කියන්නේ ඒවා සත්‍ය වශයෙන්ම තියෙන දේවල් පවතින දේවල්නේ ඒවා කොහොමද ගොඩ නැගෙන ගොඩ නැගෙන රූපයක් කියලා කියන්නේ ඒවා තියෙන තියෙන රූපේනේ කොයි විදිහටද දැන් අපි ගත්ත ආහාරය එහෙමනම් දිරවන්නේ ආහාර අපි දැන් ගත්තා ඒ ගත්ත ආහාරය දිරවල දිරවල මල පහ විදිහට පිට වෙනවා එහෙනම් ගත්තේ නැත්තම් එහෙම නිත්‍ය වශයෙන් තියෙන දෙයක් නැත්තම් කොහොමද මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ? ආයෙත් දැන් අපි මේ ධර්මය අවබෝධ කරගෙන යනකොට අපි ආය අර පරණ පුරුදු තැනටම අපේ විඥානය අපිව ගෙනියනවා. අපි කරකවනවා. පරණ පුරුදු තැනටම අපිව කරකවගෙන යන්න හදනවා. හැබැයි එවැනි කාරණා එවැනි ප්‍රශ්න එනකොට අපි ඒ කාරණාවත් ධර්මානුකූල විසඳ ගන්න වෙනවා. අපිට ඒකත් ධර්මානුකූලව විසඳ ගන්නම වෙනවා. ඒ ටිකත් අපි ධර්මානුකූලව විසඳගත්තේ නැත්නම් අපිට හිතෙනවා මේ විඥාන නාම රූප පැනවෙනවා තමයි. එහෙනම් ඒ පැනවෙන තැන ඇතුලේ හරි එහෙමනම් මෙහෙම ඇත්තක් මෙහෙම ඇත්තක් ඇති කියලා. නේද? හැබැයි අපි ඒ කාරණාවත් විසඳ ගන්න බලමු. දැන් අපි හිතමුකෝ දැන් වටාපත කියලා මේක පෙන්වම දැනගන්නවා නේද? වටාපත කියලා දැනගන්නවා. එතකොට දැන් අපි කල්පනා කරලා බලමු මේක වටාපතයි කියලා අපි කොහොමද දැනගත්තේ කියලා. දැන් මේ වටාපතයි කියලා දැනගත්තට පස්සේ අපි හිතමු බල්ලෙකුට මේක පෙන්නනවා. තිරිසන් සතෙකුට මේක පෙන්නනවා. ඌ දැනගන්නවද වටාපතයි කියලා? වටාපතයි කියලා ඌ දැනගන්නේ නැහැ. හැබැයි ඌ දැනගන්න ස්වභාවයක් නැද්ද? දැනගන්න ස්වභාවයක් තියෙනවා. එතකොට අපි කල්පනා කරන්න ඕන වටාපතයි කියලා දැනගත්ත සංකල්පේ නෙවෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වටාපතයි කියලා දැනගත්ත සංකල්පේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ එළිය යමක් තියෙනවා මුණ ගැහෙන මම ඉන්නවයි කියන තැන තියෙන වැරද්ද තමයි අපි තෝරගන්න ඕනේ එළියේ යමක් තියෙනවා ඒක දකින්න මම කියලා කෙනෙක් ඉන්නවයි කියන තැන තියෙන වරද තමයි තෝරගන්න ඕන. එතකොට අපි මේ ධර්මතාවය තෝරගන්නේ මොනවත් ලබා ගන්නවත් දිනන්නවත් නේද? පැජබෙන්නවත් ඒ කිසි දෙයකට නෙවෙයි අපිට නොතේරෙන ඇත්ත අවබෝධ කරගෙන මේ මුලා සහගත ලෝකේ යථාර්ථය දැකලා මෙතනින් මිදෙන්න අවශ්‍ය කරන නුවණ සකස් කරගන්න. මෙතනින් මිදෙන්න අවශ්‍ය කරන ප්‍රඥාව විවර කරගන්න තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි තවදුරටත් එහෙමනම් මෙතන මේ වටහාපත කියන කාරණාවම අරගෙන මේක කතා කරමු. දැන් මේ අපි මෙහෙම හිතමුකෝ මේක දැක්කම අපිට ඒ කහ පාටයි දුඹුරු පාටයි රතු පාටයි ඔහම සිහි වෙනවන්නේ නේද? මම සිහි වෙනවා. දැන් මම මෙහෙම කියනවා දැන් අපිට කහ පාටයි කියලා කිව්වට පස්සේ කෙනෙක්ගෙන් මම අහනවා ඒ කෙනාගෙන් ඔයා දකින්න කහ පාට මොන වගේද? මට කියලා දෙන්නකෝ ඔයා දකින්න කහ පාට මොන වගේද කියලා අහනවා. එතකොට එයාට කියලා දෙන්න පුළුවන්ද කහ පාට කියන්නේ මෙන්න මේ වගේ කියලා කියන්න පුළුවන්ද මෙන්න මේ වගේ කියලා ආයෙත් ඒකම පෙන්වනවා. කහ පාට මොන වගේද කියලා හුවත් කියන්න බෑනේ. මොන වගේද කියලා හුවත් කියන්න බෑ. එතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි හොඳට කල්පනා කරන්න ඕන. අපි වැරදි අවබෝධයකින් කොහොමද කාටත් පොදු වෙච්ච එක ලෝකයක් තියෙනවා කාටත් පොදු වෙච්ච එක ලෝකයක් තියෙනවා ඒ ලෝකේ ජීවත් වෙන කෙනෙක් තමයි මම කියලා. අපි නිතරම සාපේක්ෂ කරන්න හදනවා නේද? අපි නිතරම සාපේක්ෂ කරන්න හදනවා මේක මගේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටික නම් මගේ කියලා කියන්නේ කියන්න ඕන නිසා තමන්ගෙම රූප වේදනා සංඥා සංකාර විඥාන ටික නම් මේ තමන්ට දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ එහෙනම් කොහොමද වටාපත හැමෝටම හැමෝටම පේන්නේ නේ මට දැනෙන්නේ මගේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකේ ක්‍රියාකාරීත්වේ නම් කොහොමද වටාපත කියන එක හැමෝටම පේන්නේ. මීට කලින් හොත් තිබ්බේ නේද? හැබැයි මෙහෙම හිතන්නකෝ. දැන් අපිට හිතනවා නේද? වටාපත දිහා දකිනකොට කාටත් පොදු වටාපතක් තියෙනවා ඒක මමත් දකින්නවා ළඟ ඉන්න කෙනත් දකින්නවා එහා පැත්තේ කෙනත් දකිනවා එහෙමනම් තියෙන වටාප තමයි පේන්නේ නේද තියෙන වටාප තමයි මම දැනගත්තෙත් එයා දැනගත්තෙත් අරයා දැනගත්තෙත් එහෙමනේ හිතෙන්නේ අපිට එහෙමමයි හිතෙන්නේ දැන් මම මෙහෙම අහන්නම් එතකොට කාටත් පොදු වටාපතක් කියනකොට අපි අපිට හම්බෙලා බාහිරෙන් කවුද? අම්මත් හම්බෙලා, අසල්වාසියුත් හම්බෙලා, තව හතර පහ දෙනෙක්, 10 12 දෙනෙක්, 20 30 දෙනෙක් වටේ අපිට ඒකක වශයෙන් තව හම්බෙලා නේද? තව හම්බෙලා. එතකොට අපි කල්පනා කරන්න ඕන අපිට මේ ලෝකේ ගත්තොත් සෑම දෙයක්ම ඒ කිව්වේ අපිට තියෙන බවට හම්බ වෙන සෑම දෙයක්ම අපිට හම්බ වුණොත් හම්බ වෙන්නෙම රූප වේදනා සංඥා සංකාර විඥාන ඔස්සේ. දැන් අපි හිතමුකෝ වටාපතක් තියෙනවයි තවත් කට්ටිය ඉන්නවයි කියලා ගත්තොත් ඒ දෙකම හම්බ වෙන්නේ කොහෙන්ද? දැන් ළඟ ඉන්න කෙනා කියලා දැනගන්නේ කොහෙන්ද? ඒ දැනගන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකකින්. දැන් අපි හිතමු මේක දැන් බිමට දාලා කඩනවා. මේ වටාප දරගෙන බිමට දාලා කඩනවා කියලා හිතන්නකෝ. එතකොට කෙනෙක් අහයි එහෙනම් වටාපතක් නිට්ටය වශයෙන් තිබුණේ නැත්තම් කැඩුනේ කැඩුනේ මොකද්ද ප්‍රශ්න කරන්න බැරිද? කැඩුනේ කැඩුනේ මොකද්ද කියලා ප්‍රශ්න කරන්න බැරිද? පුළුවන්. දැන් අපි හිතමු ඔන්න කැඩුනට පස්සේ මේක කැඩුනයි කියලා දැනගන්නවනේ නේ? එතකොට කැඩුනයි කියලා දැනගන්නේ කොහෙන්ද? හරි. එතකොට මේක පෙර තිබුණයි කියලා දැනගන්නේ එතකොට පෙර තිබුණයි කියලා දැනගන්නේ පෙර විඥානෙකින්ද මේ වෙලාවේ විඥානෙන්ද? මේ වෙලාවේ විඥාන. එතකොට දැන් අපි කල්පනා කරලා බලන්න ඕන පෙර තිබුණයි පෙර තිබුණයි කියලා නැවත කවදාකවත් තිබුණු තැනක් නැති නිසා පෙර තිබුණ එක ආය අල්ලන්න අල්ලන්න බෑ. පෙර තිබුණු එක දැන් මේ අල්ලන්නේ කියලා අල්ලනවා කියමුකෝ. පෙර තිබුණු එක දැන් මං අල්ලනවා කියලා හිතාගෙන අල්ලනවා. එතකොට පෙර තිබ්බ එක මට දැන් අහු වුණා කියලා හිතක් පහළ වෙනවනේ. පහළ වෙනවනේ නේ. ඒ හිත නිකම් පහළ වෙනවද නාම රූප ඇසුරු කරගෙන පහළ වෙනවද? හරි. එහෙනම් ඒ හිත පෙර පහළ වෙච්ච එකක්ද දැන් පහළ වෙච්ච එකක්ද? එහෙනම් දැන් පෙර තිබුණයි තිබුණයි කියලා කියලා හිතාගෙන ඇල්ලුවත් වැඩක් නෑ පෙර තිබුණයි කියලා හිතාගෙන පාලවිච්ච හිතත් මේ මොහොතේ දැනගත්තු දැන ගැනීම. එතකොට අපි හොඳටම කල්පනා කරගන්න ඕන පෙරයි මේ මොහොතයි කියලා මොහොතවල් දෙකක් කවුරු හරි කතා කරනවා නම් ඒ කතා කරන්නේ නිතරම කොහොමද? ඒ නිතරම කතා කරන්නේ පෙර නিত্য සංඥාවට බෑලා පෙර තිබුණා කියන නිත්‍ය සංඥාවට බැහැගෙන හැබැයි අපි නිතරම කල්පනා කළ යුතුයි ඔය මතකයේ අපිට හිතෙනවානේ පෙර මතකයක් අපිට මේ වෙලාවේ ආවර්ජන වෙනවා කියලා. හැබැයි පෙර මතකයක් කියලා දැනගන්නේ මේ මොහොතේද නැද්ද? මේ මොහොතේ. ඒ පෙර මතකයකින් වටාපත කියලා තිබුණු නිසා පෙර මතකයේ මීට පැයකට කලින් මේක තිබුණා කියලා මතකයක තිබුණු නිසා කියලා කොයි විදිහට අපි දැන් කිව්වත් අපිට දැන් ඒක සිහි වෙන්නේ නේ. දැන් සිහි වෙන්නේ. ඒතකොට සිහි වෙන්නේ වර්තමානයේද නැද්ද? සිහි වෙන්නේ වර්තමාන. ඒ නිසා අපි හොඳට කල්පනා කළගත යුතු කාරණාවක් තියෙනවා. අපිට පෙර ගැන කොයි විදිහට සිහි වෙලා සිහි වෙලාවත් පෙර ඉඳලා තිබුණා තිබුණා කියලා සිහි වුණත් ඒක සිහි වෙන්නේ මේ මේ මොහොතේ බව තෝරගන්න ඕන. ඒක සිහි වෙන්නේ මේ මොහොතේ බව තෝරගන්න. දැන් අපි කල්පනා කරලා බලමු මේ වෙලාවේ හිතට අරමුණු දැන් මේක පෙනුනේ නැත්තම් මේක පෙනුනේ නැත්තම් කියන්නේ පෙනීම කියන කාරණාව සිද්ධ වෙලා වටාපත තියෙනවා දකින මම ඉන්නවයි කියන විදිහට විඥාණයෙන් මේ වෙලාවේ ගොඩනගලා දුන්නේ නැත්තම් පෙරක් තිබුණාය කියලා හිතක් ගොඩ නැගෙනවද? ගොඩ නැගෙන්නේ නෑනේ නේ. මේක දකින්නකොටම දැන් සිහිපත් වෙන පෙර ඉඳලා තිබුණ එක තමයි දැමුත් පේන්නේ කියලා. හැබැයි කල්පනා කරලා ගත්තොත් එතකොට ඒක දැනගatti මේ වෙලාවේ පහළ වෙච්ච සිතෙන්. එහෙනම් අපිට කරන්න තියෙන්නේ කොයි වෙලාවේ කොතන පහළ වුණත් දැන ගැනීමක් ඒ දැනගන්නෙම පංච උපාදානස් කන්දේ තුලින් අපිට ඇත්ත බලන්න තියෙන්නේ පංච උපාදානස් කන්දේ පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත තත්ත විපස්සති එතකොට අපිට මේ පච්චුප්පන්න මොහොතේ තමයි ඇත්ත දකින්න තියෙන්නේ මොකද අපිට කවදාකවත් නැවත මේ මොහොත අල්ලන්න අල්ලන්න බෑ අල්ලන්න පුළුවන් නම් නিত্য විච්ච රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් තිබුණා නම් පෙර පෙර කියලා අල්ල ගන්න පුළුවන් වෙන්නේ පෙර පෙර කියලා පහළ වෙන්නෙම <clears throat> මේ මොහොත නේද එහෙනම් අපිට තියෙන වර්තමානයේ ඇත්ත දකින්න වර්තමාන මොහොතේ ඇත්ත දකින්නයි අපිට තියෙන්නේ එතකොට දැන් අපි කල්පනා කරලා ගත්තතින් අපිට හිතේ අපි ආහාරයක් මොකක් හරි තියලා පැය 5ක් තියලා අපි හිතනවා දැන් මේක පිළිනි වෙලා පිළිනි ගඳත් එනවා මේක ඇලෙනවා මෙහෙම තෝරා ගන්නවා නේද එතකොට නිතරම මේක දැන් නරක් වෙලා නරක් වෙලා කියලා තීරණය කරනකොට ඔබට හිතේ පෙර අර විදියටනේ තිබුණේ දැන් දැන් මෙහෙමනේ කියලා සිහිපත් වෙනවා නේද එහෙම සිහිපත් වෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි එතකොට ඒ සිහිපත් වීම සිහිපත් වෙන්නේ කොයි මොහොතේද? වර්තමාන මේ මොහොතේ. හරි මම ඒකට හොඳ උපමාවක් මෙහෙම කියන්නම්කෝ. තව ටිකක් තෝරගන්න පහසු වෙයි. මොකද ඒ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගති ස්වභාවයන් හතර පිළිබඳ අපිට හොඳට තේරුණා නම් ඒකේ ඇත්ත ඇති සැටියෙන් දැක්කා නම් අපිට ওই ප්‍රශ්නේ තවදුරටත් විසඳ ගන්න පහසුවක් ලැබෙනවා. දැන් අපි හිතමු අපි මොකක් හරි බිච්චි හතරකින් වට කරපු කරුවල කාමරයකට දානවා. දැන් හිතමු මෙහෙම හිතමු ඔන්න දැන් රෑ වෙලා. මම මෙහෙම ගන්නම්කෝ දැන් හිතන්න. දැන් හොදටම කරුවලයි අපි මේ කරුවල යනකොට එකපාරටම සද්දයක් සද්දයක් ඇහෙනවා. සද්දයක් ඇහෙනට පස්සේ ගැස්සිලා අනේ දැන් නම් මෙතන පෙරේතෙක් ඇති මෙතන භූතෙක් හරි ඇති මට නම් තනියෙන් යන්න බෑ කියලා දුවගෙන ගිහිල්ලා භූතයට බයයි හරි පෙරේතයට බයයි හරි කාමරේ ඇතුළට ගිහිල්ලා පිච්ච හතරක් කොටු කරලා තියෙන දොර වහ ගන්නවා තද කරලා දොර වහගෙන දැන් මොකද්ද කරන්නේ ඇස් දෙකක් පියාගෙන ඉන්න දැන් නම් හරි දැන් නම් බය අඩු වුණා මං කාමරේ ඇතුලේ දොර අගුල් ඔක්කොම වහගත්තා කියලා නේ. දැන් ඔබට පුළුවන් ද ওই බිච්චි හතරෙන් එළියට යන්න දොර අරින්න නැතුව? මෙහෙම ගියා බිච්චි හැප්පෙනවද නැද්ද? කොයි පැත්තෙන් ගියත් බිච්චි එක හැප්පෙනවා. හැබැයි දැන් හිතාගෙන නැති පෙරේතයාගෙන් බේරුණා පෙරේතයාට පේන්නේ නැහැ කියලා දැන් හිතාගෙන ඉතියි. හැබැයි ඌට ඕක තද ගතියද අපිට ඕක තද ගතිය වුණාට දැන් අපි ඕක පටවි පටවි තදයි කියලා හිතන් හිටියට දැන් මේ පෙරේතයට භූතයට ඕක ඇතුළට එන්න දොර අරින්න ඕනේද? දොර අරින්න ඕනේ නැහැ. ඌට ඕක තද ගතියක් වෙන්නේ තද ගතියක් වෙන්නේ. එතකොට ඌට ඕක නිකම්ම නිකං ආකාශ ධාතුවක් වෙනවා. විනිවිද යන්න දැන් මම අහන්නේ එතන නিত্য විච්ඡ තදයි කියලා නිශ්චිත ගතියක් තිබුණා නම් ඉතින් පෙරේතයත් ගිහිල්ලා හැප්පෙන්න ඕනේ නැද්ද ඔය විච්චේ ඈ හැප්පෙන්න ඕනේ දැන් එතකොට ඒක තද උනේ අපිට සාපේක්ෂවද නැද්ද? එහෙනම් ඒක තදයි කියලා දැනගත්තේ මොකෙන්ද? අපේ ලෝකේ පහළ වෙච්ච අපේ ලෝකෙ කිව්වේ මොකද්ද? විඥාන ලෝකෙන් අපේ විඥානය ඔස්සේ අපි හඳුනාගත්ත කොහමද? තද්දයි කියලා හඳුනාගත්තා. ඒ මම මේ සාපේක්ෂ කරන්නේ ප්‍රේතෙක් ඇත <clears throat> මමෙක් ඇත කියලා කියන්නේ නෙමෙයි මේක තෝරගන්න. එතකොට දැන් ප්‍රේතයා ළඟට ගියාට පස්සේ එතන පහළ වෙච්ච විඥාණයට සාපේක්ෂව එක ඒක තද ගතියක් උනේ නැහැ. දැන් අපි හිතලා බලමු අපි පිපාසයෙන් ගිහිල්ලා වතුර බොනවා. අපි වතුර බොනවා පිපාසය නැති කරගන්න. හැබැයි ඇතැම් പ്രേතයන්ට ජලය පේන්නේ ගල් ගෙඩි වගේ. ජලය ජලේ ගල් වෙලා. එතකොට දැන් කල්පනා කරලා බලන්න අපි ආපෝ ආපෝ කියලා හිතාගෙන හිටපු තැන උට උන්ට පටවි වෙලා. එතකොට අපි ආපෝ කියලා දැනගත්තේ කොහෙන්ද? දැන් අපේ විඥානය ඔස්සේ අපි ඒ මොහොතේ පහළ වෙච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකකින් එහෙම නැත්තම් විඥානේ නාම රූප ප්‍රත්‍ය කරගෙන අපි දැනගත්තා. ඌ දැනගත්තේ කොහොමද? එහෙමමයි. එහෙමමද නැද්ද? එහෙමමයි දැනගත්තේ. හැබැයි එහෙනම් නිශ්චිත විච්ච, නিত্য විච්ච පාඨවියක් හෝ ආපෝ ගතියක් තිබුණා නම් ඌට මොකද්ද වෙන්නේ? අර බිච්චි හතරෙන් ඌට එන්නත් බෑ. ඌට වතුර ගල් වෙන්නේ වතුර ගලක් විදියට තද ගතියක් විදියට දැනෙන්නේ දැනෙන්නේ නැහැ. එහෙනම් අපි කල්පනා කරගත යුතුයි තම තමන්ට හම්බෙන්න තම තමන්ගේම පංච උපාදානස්කන්ධේ අධ්‍යක්ීම. තම තමන්ගේම පංච උපාදානස්කන්ධේ අධ්‍යක්ීම. එතකොට අපි හොඳට කල්පනා කරන්න ඕන තම තමන් කියලා කියන්නේ අපිට මේක කතා කරන්න පහසුවට මිසක් මෙතන මමෙක් ඉන්නවා කියන්න නෙවෙයි. එහෙනම් දැන් අපි හිතා ගන්න ඕන කාටත් පොදු විච්ච රූපයක් තියනවා තියනවා නෙවෙයි. මොකද අපේ විඥානයේ ගති ස්වභාවයට අනුකූලව තමයි අපි අපේ නාම රූප දෙක ගොඩනැගිලා තියෙන්නේ. ඒ විඥානයේ ස්වභාවයෙන් තමයි නාම රූප දෙක හඳුනගෙන තියෙන්නේ. එහෙනම් දැන් අපි කල්පනා කරගන්න ඕන මෙතන අපි පුජ්‍යල භාවයක් ආරූඪ කරගන්න හැදුවට මෙතන තියෙන්නේ අනාත්ම විච්ච ස්කන්ධ ධර්මතා ටිකක ක්‍රියාකාරීත්වය. දැන් අනාත්මයි කියන්නේ මොකද්ද? අනාත්මයි කියන්නේ දැන් පුජ්‍යලේකුට අයිතිද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටික නෑ හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙනවා. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් උපදිනවා නම් මේක මේ ආත්මයක් විසින් කරන එකක් නෙවෙයි කෙනෙක් විසින් කරන එකක් නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච ස්කන්ධ ධර්මතා ටිකක් නිසා අපි කියනවා මොකක් කියලාද? අනාත්ම විච්ච ස්කන්ධ ධර්මතා ටිකක ක්‍රියාකාරීත්වයක් කියලා. එහෙම නැත්නම් අපි මෙතනදී මේ අනාත්මයි අනාත්මයි කියන්නේ මේ රූපයේ ඇතුලේ ආත්මයක් නැහැ නෑ කියන එක නෙවෙයි. මේ ශරීරයේ රූපය කියලා ගත්ත එකේ වරද මේ තාම තියෙන්නේ. අපි රූපේ රූපේ කියලා හිතනකොට අපේ ඔළුවට එකපාරට මෙන්න මොකද්ද? මේක තමයි මේක තමයි රූපය කියලා එන්නේ එකපාරටම. නෑ. රූපේ කිව්වම වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න ඕන රූපය ගැන අපිට කතා කරන්න වෙන්නෙම විඥාණය තුලින්. ඒක හොඳට හිතන්න. දැන් අපි ගත්තොත් මේක අඹ ගෙඩිය, කොස් ගෙඩිය, දෙල් ගෙඩිය, ඉර, හඳ, තාරකාව මේ මොන දේ කතා කළත් කතා කරන්නේ මොකක් තුලින්ද? විඥානය තුලින්. එහෙනම් විඥාණයෙන් කවදාකවත් අපිට ඇත්ත පෙන්නනවද? විඥාණයෙන් අපිට ඇති බවට ගොඩනගලා දෙනවද? ඇති බවටමයි අපිට ගෙනල්ලා දෙන්නේ විඥානේ කවදාකවත් අපිට නැති ඒ කියන්නේ මේකේ ඇත්ත පෙන්වන්නේ නෑ. මේකේ මවාපෑම මවල අපිට ඇති විදිහටමයි විඥාණය අපිට මේක ගෙනල්ලා දෙන්නේ. අපිට වර්තමානයේ මෙන්න මේ පේනවයි කියන සිද්ධිය ඇත්ත දකින්න බැරි නම් දැන් අපිට අපේ ගෙදර කියලා පේන සීමාවක් තියෙනවානේ අපේ ගෙදර කියලා හිතමුකෝ අපේ නිවස තියෙනවා එතකොට මේ පේනවයි කියන සිද්ධිය අපිට දැනෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකකින්. හැබැයි අපි ඔය ක්‍රියාවලිය ඇත්ත දකින්නේ නැතුව ඉන්න තාක්කල් මොකද්ද වෙන්නේ? gedarak <clears throat> තියනවා මමත් ඉන්නවා කියන සංඥාව ඉන්න තාක්කල් ඒ gedara ටික ටික දිරනවා මමත් ටික ටික දිරනවා gedara ටික ටික දිරලා යනකොටත් දුක එනවා මමත් ටික ටික දිරලා යනකොටත් දුක එතකොට හයි ඇත්තටම නැත්තම් මොකද්ද දිරුවේ? ඒ ඔහොමත් අහනවා දැන් කිය කිය යනකොට අහනවා ඇත්තටම නැත්තම් මොකද්ද ඒ දිරුවේ හාමුදුරුවනේ? නේද? මොකද්ද ඒ දිරුවේ? එතකොට දැන් කල්පනා කරලා බලන්න දැන් ඔබ නිතරම මේ දිරනවයි කියලා බලන්නෙම අතීතයේ යමක් තිබුණා කියන තැනට සාපේක්ෂවද නැද්ද? හැබැයි අතීතේ යමක් තිබුණයි කියලා සිහි වෙන්නේ දැන් මේ මොහොතේද නැද්ද? දැන් ඔබට අතීතයේ තිබ්බ එකට යන්න පුළුවන්ද? දැන් අවුරුදු 10කට කලින් මම හිටියාමයි. මම යනවා එතනට කියලා 10ක් ආපස්සට යන්න පුළුවන්ද? යන්න බෑ. ඒ යන්න බැරි වෙන හේතුව මොකද්ද? නিত্য වශයෙන් එතන සත්වයක පුජ්‍යලයක ආත්මයක් තිබුණා නෙවෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකක ක්‍රියාකාරීත්වයක් තිබුණා. එතකොට අපි <clears throat> රූපේ නিত্যද අනිත්‍යද? රූපේ නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. වේදනාව නিত্যද අනිත්‍යද? සංඥාව නিত্যද අනිත්‍යද? සංකාරය නিত্যද අනිත්‍යද? විඥානේ නিত্যද අනිත්‍යද? ඇයි අනිත්‍ය උනේ? ඇයි අනිත්‍ය උනේ? තියෙන බවට විඥාණයෙන් පෙන්නලා දුන්නට විඥාණය විඥාණයෙන් මේක තියෙන බවටම පෙන්නලා නැති පුජ්‍යලභාවයක් හදලා දෙපැත්තක් හදලා පෙන්නුවාට මේක ඇත්ත ඇති සැටියෙන් බලනකොට මේක තියනවා නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා විඥානේ ප්‍රත්‍ය කරගෙන නාම රූපයත් නාම රූපේ ප්‍රත්‍ය කරගෙන විඥානයත් එතකොට දැන් අපි කල්පනා කරලා බලන්න ඕන නැවත අපි යන උපමාවකට දැන් අපි කියන පරිප්පුවේ රහ මම පරිප්පු භුක්ති වින්දා කියලා කියනවනේ එතකොට කොහොමද දැනගත්තේ ඒක <clears throat> පරිප්පු නම් කිරි දාලා තිබුණා හොඳට තිබුණා රහයි කියලා දැනගත්තා කොහොමද දැනගත්තේ හිතින්නේ දැනගත්තේ වෙන කොහෙන් හරි දැනුණාද නෑ. ඒ දැනිච්ච හිත පෙනුනද කාට හරි? දැනිච්ච හිත පෙනුනද? පෙනුන්නේ ඒ වෙලාවේ දැනුණා. මෙන්න මේ දැනගත් එකට අපි කිව්වා විඥාන කියලා. දැනගත් එකට අපි කිව්වා විඥාන කියලා. පරිප්පුව හරිම රහයි කියලා දැනගත්තා. මේකට අපි කිව්ව සංඛාර කියලා. මමත් වෙන්න ගත්තේ නියම පරිප්පු තිබුණා. හරි රහට තිබුණා. ඒකට අපි කියනවා සංඛාර කියලා. එතකොට සංඛාර ගැන දැනගත්තේ කොහෙන්ද? සංඛාරය ගැන දැනගත්තේ විඥාණයෙන්මයි. වෙන කොහෙන්වත් දැනගත්තේ නැහැ. එතකොට පරිප්පු මේ මේ විදිහේ රසකින් යුක්තයි කියන සංඥාවක් ආවනේ රස සංඥාවක්. නේද? ඒක දැනගත්තේ කොහෙන්ද? විඥාණය. එතකොට එතන දැනෙච්ච සැප වේදනාව දැනගත්තේ විඥානෙන්නේ. ඒ වේදනාව දැනගත්තේ විඥානෙ. එතකොට අපිට එනවනේ දිවේ ඇතිල්ුණා හරි තදට තිබුණානේ. නේ. උණුසුමට උණුවෙන් තිබුණා මෙහෙමත් දැනෙනවනේ නේ. එතකොට ඒක හඳුනාගත්තේ කොහෙන්ද? ඒක හඳුනාගත්තේ විඥාන. එහෙනම් දැන් අපි කල්පනා කරගත යුතුයි පරිප්පු හැදුවේ කොහෙන්ද එතකොට රස පරිප්පු? විඥාණයෙන්ම පරිප්පුව හදලා විඥාණයෙන්ම පරිප්පුව භුක්ති විඳපු කෙනත් නිර්මාණය කරලා මොකද දුන්නේ? අපිව පුජ්‍යල භාවයක් තුල අතරමං කළා. දැන් මං අහනවා ඔය විඳපු පරිප්පුවේ රහ මොන වගේද? තමන් ඉඳ පරිප්පු රහ මොන වගේද? පරිප්පුරහ පරිප්පුරහ කියනවා. හැබැයි විඥානේ දැනගත්ත දැන ගැනීමක්ද නැද්ද? ඒ දැන ගැනීමට අපි පැනවීමක් කළා මොකක් කියලාද පොදුවේ පරිප්පුරහ කියලා පොදු සංකල්පයක් තිබුණා. හැබැයි තමන් විඳපු එකේ අත්දැකීම තමන් රැහැර වෙන කාටවත් ලබන්න බෑ. එහෙනම් තමන් විඳේ තමේ තමන්ගේම ස්කන්ධ ධර්මතා ටිකද නැද්ද? තමන් විඳේ තමන්ගේම ස්කන්ධ ධර්මතා ටික. එහෙම නැතුව පරිප්පුවක් වින්දා මේ පරිප්පු විඳින්න බෑ. පරිප්පුව කියන එක හැදුවේ විඥාණයෙන් ඈ. දෙපැත්ත හදලා කෙනා හදලා විඥාණය මොකද දුන්නේ? මම විසින් පරිප්පු රහ භුක්ති වින්දා කියලා දුන්නා. එහෙනම් දැන් අපි හොඳට කල්පනා කරගන්න ඕන මේ විඥාණය තුලින්මයි එහෙමනම් අපිට දෙපැත්තක් නිර්මාණය කරන්නේ. දැන් හිතන්නකෝ රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාකාරීත්වය ඇත්තටම දෙපැත්තක් තියනවාද? ඇත්තටම උනේ විඥාණයෙන් නාම රූප ගැන දැනගත්තා. එතකොට විඥාණයෙන් දැනගත්තේ තිබුණු නාම රූපයක්ද? තිබුණු නාම රූපයක් නෙවෙයි. ඇයි? මේ මොහොතේ විඥාණය සකස් වෙච්ච නිසායි නාම රූපය ගැන දැනගත්තේ. නාම රූපය ගැන දැනගත්තේ. එහෙනම් විඥානයේ තිබුණු එකක් නොවේයි නම් විඥානයේ හටගත් ධර්මතාවයක් නම් හේතු ප්‍රත්‍යයෙන් ඒ විඥානය තුලින් නම් නාම රූපය ගැන දැනගත්තේ අපි හොඳට තෝරගන්න වෙනවා එහෙමනම් ඒක මේ මොහොතේ ගොඩ නැගිච්ච රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානය එහෙනම් අපිට කියන්න පුළුවන්ද ඇහැ තියෙන්නේ අහවල් තැන රූපේ තියෙන්නේ අහවල් තැන කියලා. ඇහැ තියෙන්නේ අහවල් තැන රූපේ තියෙන්නේ අහවල් තැනයි කියලා පනවන්න පුළුවන්ද? පනවන්න බෑ. કોઈ පනවය මේ තියෙන්නේ ඇහැ මේ තියෙන්නේ රූපේ කියලා අපි කියයි නේ. හැබැයි මේ තියෙන්නේ ඇහැ කියලා දැනගත්තේ කොතනින්ද? විඥානේ නේ. එහෙනම් මේ තියෙන්නේ ඇහැ කියලා හිතක් පහළ වුණා නේද? මේ තියෙන්නේ රූපයයි කියලා හිතක් පහළ වුණා. එහෙනම් මේ ඇහැයි මේ රූපයයි කියන දෙපැත්ත දැනගත්තේ කොහෙන්ද? විඥාන. එහෙනම් මේ විඥානේ තියෙන්නේ දෙබිඩි චරිතයක්. විඥානේ තියෙන්නේ දෙපැත්තක් හදලා අපිට මොකද්ද ගෙනල්ලා දෙන්නේ? දෙපැත්තක් හදලා නිතරම අපිට පුජ්‍යල භාවයක් ගෙනල්ලා ඊයේ තිබුණු දැමුත් තියෙන අනාගතයටත් පවතින නিত্য විච්ච ලෝකයක් බිහි කරලා දෙනවා. නিত্য විච්ච සංඥාවක් අපිට බිහි කරලා දෙනවා. එහෙනම් දැන් කල්පනා කරලා බලමු. ඇයි මේ අනිත්‍යද රූපේ වේදනාව සංඥාව සංකාරේ විඥානේ නিত্যද අනිත්‍යද කියලා හැවම කියනවා මොකද්ද? අනිත්‍යයි. අනිත්‍යයි නම් සැපයිද දුකයිද? ඈ ඇයි දුකයි කියලා කියන්නේ? මෙතන මේ දුකයි කියලා කියන්නේ රෙදෙන දුකට රෙදෙන දුකට නෙවෙයි මෙතන මේ දුක කියලා කියන්නේ දුක්ඛ දුක්ඛාරි සත්‍යයට. දුක්ඛාරි සත්‍යයට රෙදෙන දුකට පෙළෙන දුකට නෙවෙයි මෙතන දුක කියන්නේ. ඇයි අනිත්‍ය නිසාම දුකයි කියලා කියන්නේ? දැන් මෙතන නিত্য විච්ච රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් නෙවෙයි මේ තියෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් ගොඩනැගිච්ච පංච උපාදානස්කන්ධයක්. එහෙනම් ඒ අනිත්‍ය විච්ච ස්කන්ධ ධර්මතා ටික දුක්ඛ ආර්ය සත්‍ය. එහෙනම් දුක කියලා කියන්නේ මොකටද? අනිත්‍ය නිසාම දුකයි. ඒ අනිත්‍ය නිසාම දුක කියලා කියන්නේ. දැන් නিত্য විච්ච රූපයක් ඊයේ ඉඳලා අද වෙනකන් තිබ්බනම් මොකද්ද වෙන්නේ? අවුරුදු 10 වයසට ආය යනවා. හරි සැපයි. ආය අවුරුදු 10ට යන්න පුළුවන් නෑ. ඉතින් නිත්‍ය විච්ච රූපයක් තිබුණා නම් අපිට තිබ්බ තැනට යන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් අපි හොඳට කල්පනා කරලා බලන්න ඕන. අපි හොඳට හිතලා බලන්න ඕන. පංච උපාදානස්කන්ධය දුකයි කියලා මුලින් කතා කරානේ. එතකොට පංච උපාදානස්කන්ධයේ ස්වභාවය මොකද්ද? ඒක තියෙන එකක්ද හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක්ද? අන්න හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා නෙවෙයිද අනිත්‍ය උනේ? ඒ නිසායි අනිත්‍ය උනේ. ඇයි අනිත්‍ය නම් දුකයි කිව්වේ? දැන් ඉස්සෙල්ලා කතා කරානේ අපි පංච උපාදානස්කන්ධය කියන්නේ දුකමයි කියලා කතා කරේ නැද්ද? පංච උපාදානස්කන්ධය කියන්නේ දුකටමයි වෙන මොකටවත් නෙවෙයි. එළියේ තියෙන රූපයක් ඇතුලේ මම දකින්නවයි කියලා මුණ ගැහෙන එකම දුකයි. එහෙම එකක් නැති හින්දාම ඒක බොරුවක් හින්දා මේක අනිත්‍යයි ඒක මවාපෑමක් විතරයි. කොයිතරම් බලාපොරොත්තු තියවත් වැඩක් වැඩක් නෑ. ඒ බලාපොරොත්තු තියලා තියන්නේ මොකක් වෙනේද? අනිත්‍ය විච්ච ධර්මතාවයක් වෙන්නේ. ඒ නිසා කෝ අනිත්‍යයි නම් දුකයි එහෙමනම් දැන් මොකද්ද කියන්න වෙන්නේ? අනාත්මයිද නැද්ද? ඔය ක්‍රියාකාරීත්වය තුල ආත්මයක් තියෙනවා ද අනාත්මයිද? ඔය ක්‍රියාකාරීත්වය තුල ආත්මයක් තියෙනවද? දැන් ඔය රූපේ කාගේද මං අහනවා රූපේ කාගේද? දැන් ඔන්න රූපේ කියපු ගමන් අපි විඥාණයෙන් තමයි රූපේ දකින්න හදන්නේ කොහමද? ආ මේ තියෙන්නේ රූපේ ඒකනම් කාගේවත් නෙවෙයි. ඒක දිහා බලලා හිතනවා ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. ඔහි ඒකට ඕන විදියට හැදුන ඒකට ඕන විදියට කැඩිලා බිඳිලා එහෙම නෙවෙයි ඈ. රූපේ මොකද්ද කියලා අහනකොට අපිට නුවණට එන්න ඕනේ කොහමද? විඥානයේ තුලින් පැනවෙන රූපය ගැන විඥානයේ තුලින් පැනවෙන රූපය ගැන අපිට නුවණට එන්න ඕනේ. එහෙම නැතුව තිබෙන රූපයක් ගැන නෙවෙයි මේ කියන්නේ. තිබෙන රූපයක් ගැන නෙවෙයි කියන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරලා බලන්න තමන්ට හම්බ වෙන්නෙම තමන්ට මුණ ගැහෙන්නෙම තමන්ගේම ස්කන්ධ ටිකේ අත්දැකීම. තමන්ගේම පංච උපාදානස්කන්ධ ලෝකයේ අත්දැකීමයි තමන්ට හම්බෙන්නේ. දැන් අපි මෙහෙම හිතමුකෝ දැන් මගේ ආදරණීය අම්මා කියලා මං හිතන් ඉන්නවා. තව කෙනෙකුට අක්කා වෙලා ඈ තව කෙනෙකුට නංගි වෙලා තව කෙනෙකුට පුංචි අම්මා වෙලා තව කෙනෙකුට නැන්දම්මා වෙලා තව කෙනෙකුට හැතිරියක් වෙලා තව කෙනෙකුට ඇයි මොකක් හරි හොරකම් කළා තව කෙනෙකුට හැතිරියක් ඒ කියන්නේ තරහකාරයෙක් කෙනෙකුට මගේ ආදරණීය අම්මා. තව කෙනෙකුට පුංචි අම්මා. තව කෙනෙකුට නැන්ද අම්මා. තව කෙනෙකුට අක්කා. තව කෙනෙකුට නංගි. තව කෙනෙකුට හැතිරියා. දැන් කල්පනා කරලා බලන්න. දැන් අපි ඔක බෙදා ගන්න කියොත් කෙනෙක් කියනවා නෑ නෑ නෑ නෑ අම්මා. තව කෙනෙක් කියනවා නෑ නෑ නෑ නෑ අක්කා. නෑ නංගියක් නෑ හෙරක්. දැන් මෙහෙම කියනට අපි කල්පනා කරලා බලන්න ඕන. ඔය අම්මා තාත්තා එහෙම නැත්නම් අම්මා පුංචි අම්මා නැන්දම්මා නංගි කියලා දාගත්ත පාට සායන් ටික පොඩ්ඩක් පැත්තක තියලා පාට සායන් ටික පොඩ්ඩක් පැත්තක තියලා පේනවයි කියන තැනට එන්නකො පාට සායම පොඩ්ඩක් පැත්තක තියලානේ පේනවයි කියන තැනට આવොතින් පෙනීම පෙනීමක් නේද? පෙනීම පෙනීමක්. එතකොට පුංචි අම්මා පේනවවත් මට පේනවවත් නෙවෙයි. එතකොට නැන්දම්මා පේනවවත් මට පේනවවත් නෙවෙයි. අම්මා පේනවවත් මට පේනවවත් පෙනිච්ච තැන පෙනීමක් මෙන්න මේ පෙනීම තුලින් අපිට පැනවෙනවා මොකද්ද? පේන කෙනා සහ පේන දේ කියලා. තව තැන තව විදිහකට කිව්වොත් පෙනීම කියන කාරණාව ඇත්ත නොදන්නාකම නිසා හිතනවා එළියේ හිටපු අම්මා මට පේනුණා. එළියේ හිටපු පුංචි අම්මා මට පේනුණා. <clears throat> එළියේ හිටපු නැන්ද අම්මා මට පේනුණා. හැබැයි ඇත්තම කාරණාව මොකද්ද? විඥානයේ තුලින් දැනගත්ත ස්වභාවයටයි පෙනීම කියලා කියේ. පෙනීම කියලා දැනගත්තේ කොහෙන්ද? විඥාණයෙන්. එරා ඒ විඥාණය තුලින් නෙවෙයිද එහෙමනම් අහවල් දේ මට පේනවයි කියන සිද්ධිය ගොඩ නැගුවේ. එරා ඒක විඥාණය නිසාම ඒ දෙපැත්ත එහෙම නැත්තම් මගේ ඇහෙන් තියෙන රූපේ පේනවයි කියන ඇහැ රූපේ කියන දෙපැත්ත හැදුවා. එහෙනම් කවදාකවත් අපිට නිත්‍ය විච්ච ඇහැක් ඇත කියන්න එහෙනම් ඇහැ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. රූපය හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. විඥාණය හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා. තව විදිහකට මෙහෙම අපි උපමාවක් ගමුකෝ. ඔක තව ටිකක් තෝරගන්න. දැන් අපි හිතමු වතුර වලක් තියෙනවා. වතුර වලක් තියෙනවා. මේ වතුර වල ළඟට මේ වතුර වල දිගේ ළඟින් බල්ලෙක් යනවා. මේ වතුර වල ළඟේ බල්ලෙක් යනවා. මේ බල්ලා මේකට ඔළුව දාලා බලනවා. බලනකොට මුට බල්ලෙක් පේනවා. බලනකොට මොකද්ද පේන්නේ? බල්ලෙක්ව පේනවා. දැන් දැක්ක ගමන් මූ හිතනවා මේක ඇතුලේ බල්ලෙක් ඉන්නවා කියලා රැවටිලා චුට්ටක් වලිය වනලා බලනවා ඌ ප්‍රතිචාරයෙන් ඌත් වලිය වනනවා නේද පොඩක් බුරලා බලනවා ඌටත් පේනවා ඌත් මට ඉරුව සද්දයක් මම කට ඇරියා නේද ඊළඟ එකපාරටම ගැස්සිලා ඌ පස්සට පයින්නවා හැබැයි ඌට සැකයි අතන ඉන්නවා ආයි පණිද්දන්න කියලා ආයි හොටේ දාලා ටිකක් ආයි බලනවා බලනකොට ආයි බඩු ආයි බල්ලා ඉන්නවා. ආයෙ තරහ යනවා නේද? දැන් ඌ මොකද්ද කරන්නේ? දිගට හරහට බුරලා පස්සට ගිහින් ඉස්සරහට ගිහින් මොහිත නම් මේක හරියන්නේ නැහැ මූ මට වැඩි එකෙක්. මූව මං කපලා දාන්න ඕනි කියලා බල්ලා පයින්නවා. දැන් පෑන්නම මොකද්ද වෙන්නේ? ඈ? පෑන්නම බල්ලා වතුරට වැටෙනවා නේද? බල්ලා රැවටුණාද නැද්ද? දැන් ඇත්තටම ඌ උගේම පෙති රූපේ දිහා බලාගෙන ඌ හිතුවේ තව වෙන එකක් වෙන එකක් තියෙනවා කියලා තමයි හිතන් හිටියේ. ඌ දැක්කේ උගේම පෙති රූපේ. අන්න ඒ වගේ තමයි අපි අපේම රූප වේදනා සංඥා සංකාර විඥාන ටික දිහා බලාගෙන අපි හිතන එළිය වෙනම රූපයක් කියලා. අපිට දැනෙන්නේ අපේම පංච උපාදානස්කන්ධයත් දෙකින්. දැන් අපි හිතමුකෝ ඔන්න අපිට කෙනෙක් දිහා බලලා අපි තීරණ කරන ඕකනම් මේ වගේ නසරාණි කපටියේ කියලා දැන් අපි මොකද්ද කරන්නේ? අපි ඇති කරගන්නවද නැද්ද දැක්ම? අපේ විඥානයේ උස්සේ දැනගන්න ඌ හොඳ එකෙක් ඌ නරක එකෙක් කොහොම දැනගන්නවනේ? දැන් අපි කල්පනා කරලා ගත්තොත් හොරෙක් ඉන්නවා. ඌ හොඳයිද නරකයිද? දැන් හොරකම් කරගෙන යන එකෙක් ඉන්නවා ඌ හොඳයිද නරකයිද? ඌ හොරකම් කරගෙන යන්නේ ඌගේ දරුවන්ට කන්න දෙන්න විදිහක් නෑ බර වැඩ කරන්න බෑ හොඳටම අසනීපයි. හොරෙන් අරගෙන යනවා අපිට පුදුමාකාර වෛරයක්. හැබැයි ඌ ගිහිල්ලා ඌගේ දරුවන්ට කන්න දෙනවා. මේ හොරා තාත්තා කෙනෙක් දරුවන්ට ආදරණීය තාත්තා කෙනෙක් බඩ පුරවන කුස පුරවන තමන් උසමහත් කරන තාත්තා කෙනෙක්. දැන් එතකොට ඒ දරුවන්ට කොහොමද? දරුවන්ට ආදරණීය හොඳ චරිතයක් අපිට නරකම නරක හොරේ දැන් අපි කල්පනා කරලා බලන්න ඕන අපි ලෝකේ හරි වැරදි කියලා දකින්නේ නිතරම අපේම රූප වේදනා සංඥා සංකාර විඥාන ටික අධ්‍යක්ීම මිසක ලෝකයේ අධ්‍යක්ීමක් ලබන්න බෑ අපිට. ලෝකයේ අධ්‍යක්ීම කියලා නිතරම අපි ලබන්නේ මොකද්ද? තමන්ගේම රූප වේදනා සංඥා සංකාර <clears throat> විඥාන ටික අධ්‍යක්ීම පංච උපාදානස්කන්ධේ අධ්‍යක්ීම තමයි තමන් විඳින්නේ. ඒ නිසා හරි වැරදි තියෙන්නේ කොහෙද? ලෝකයේ තුල තියෙන. හරි වැරදි තියෙන්නේ ලෝකයේ තුල. මොන ලෝකයේ තුලද? පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල. ලාභ අලාභ කොහෙද තියෙන්නේ? ඒක ඇතුලේ. එතකොට හොඳ නරක ඒක ඇතුලේනේ තියෙන්නේ නේ. සැප දුක, නිന്ദා ප්‍රශංසා ඒක ඇතුලේ. කෙනෙකුගේ නිന്ദාව කෙනෙකුගේ ප්‍රශංසාව. ඒ නිසා දැන් අපි කල්පනා කරලා බලන්න ඕන අටලෝ දහමම සකස් වෙන්නේ මොකක් ඇතුළේද? සාපේක්ෂතාවයක් උඩ. විඥාණය තුලින් අපිට ගෙනල්ලා දෙන දෙපැත්තට සාපේක්ෂව තමයි අපි අටලෝ දහමක් කියන්නේ. හැබැයි ඇත්ත යථාර්ථයේ අටලෝ දහමක් තියනවාද? යථාර්ථයේ අටලෝ දහමක් නැහැ. අටලෝ දහමට කම්පා වෙන්නේ අටලෝ දහම හම්බෙච්ච අය. දැන් අටලෝ දහමට කම්පා නොවි සිටින්න පුළුවන් මේක යථාර්ථය දකින්නට ඇයි එයා දකිනවා මෙතන මේ ලාභයක් කියලා නිතරම අපි ගන්නෙ මොකට සාපේක්ෂවද ඉන්න කෙනා සහ තියෙන දෙයට සාපේක්ෂව එහෙම නෙවෙයිද අලාභය ගැන අපි කතා කරන්නේ කොහොමද ඉන්න කෙනා සහ තියෙන කෙනා තියෙන දෙයට සාපේක්ෂව. නින්දාව කියලා ගන්නෙ කොහොමද? මම ඉන්නා මට මේක මෙහෙම කළා කියන තැනින් මොකද එතකොට දෙපැත්තට අහු වෙලාද නැද්ද? ප්‍රශංසාව ගන්න අනේ මං ගැන උත්තර වර්ණනා කළා. එතකොට අපි අපිට නොදැනි අපි හිතන් ඉන්නම් මම නම් ওই නින්දාව ගන්නෙ මන්නට නම් නින්දා වැඩකුත් නැහැ ප්‍රශංසා වැඩකුත් නැහැ කියලා තව ආඩම්බරයක් දුර ඒ ආඩම්බරය ඇති කරගත්තේ කවුද? <laughs> කල්පනා කරන්න. අපි කියන්නේ කොහොමද අපි නම් නින්දාවට සැලෙන්නෙත් නැහැ මම නන්නේ. මම නම් ප්‍රශංසාවට සැලෙන්නෙත් නැහැ හැබැයි මම කියන එක එහෙම මානෙක ඉන්නවා කොහොමද? මම නම් නින්දාවට සැලෙන්නෙත් නැහැ ප්‍රශංසාව බාරගන්නෙත් නැහැ කියලා මහා ආඩම්බරයකින් උද්දච්චකමක් දරාගෙන ඒකටම කෙනෙක් එහෙම් පිටින් මෝඩකම. එහෙම නෙවෙයි. එයා දකිනවා කොහොමද? මේ නින්දාව කියන එක කොහොමද එන්නේ? විඥාණයෙන්ද නැද්ද අපි දැනගන්නේ යා මට බැන්නා කියලා. දැනගන්නවනේ. එතකොට අපි හිතන්න ඕන එතනදී අහවලා මට බැන්නේය කියලා දැනගත්තේ විඥාණයෙන්. එතකොට බැනුමක් මට බැන්නා කියලා ගොඩනැගිච්ච එකට අපි කියනවා සංකාරය. ඒක අපි කියනවා සිතින් දැනගත්තා. එතකොට අහවලා අහවලා මේ මේ පද වලින් බැන්නේ අහවල් අහවල් විදියට බැන්නේ කියලා සංඥා ටිකක් ආවනේ. ඒක දැනගත්තේ හිතින්ම ඒකට කිව්ව සංඥා කියලා. එතකොට ආපු වේදනාව කොහොමද? දුක්ඛ වේදනාව. අහවලාගේ රූපේ කියලා දැනගත්තනේ එයා ගැන යම් කිසි ක්‍රමයකට. මේ අහවලා මෙහෙමයි කියලා දැනගත්ත gati ටිකක් තිබුණානේ. එයා එයා දිහා බලලා දැනගත්තා නේද? එයා රෞම්‍ය වටපුරුය කොහොම හරි දැනගත්ත මේ අහවලාය කියලා දැනගත්ත ගති ටිකක් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ගති ටිකක් ඇසුරු කරගෙන එහෙම දැනගත්ත. ඒක දැනගත්තේ කොහෙන්ද? ඒක දැනගත්තේ තිතින්ම. එහෙනම් ඇත්තටම අහවලා මට බැන්නේය කියන තැන ක්‍රියාත්මක උනේ විඥානයේ ඔස්සේ ගොඩනගලා දීපු නාම රූප ක්‍රියාවලියක් මිසක කෙනෙක් හිටපු මට බැන්නා නෙවෙයි කියන නුවණ තිබ්බනම් මොකද්ද වෙන්නේ? අර මන්නම් මේ බැනුම දරා ගන්නවා කියලා නැවත ආඩම්බරයටපත් වෙන්න කෙනෙක් නැහැ. එහෙම ආඩම්බරයටපත් වෙන්න හේතුවක් එයා ඇත්ත දැක්ක ආඩම්බර වුණොත් ආඩම්බර වෙන්නේ මොකක් තුලින්ද? ඒ විඥානේ මුලාව තුලින්. ඒ නිසා අපි හොඳට තෝරගන්න ඕන මේ පටවි පටවි කියලා අපි දැනගන්නවනේ. ඔන්න අපි හිතමු පටවි පටවි කියලා දැනගන්නවා. අපි කියනවා තද ගතියයි තද ගතියයි බුරුල් ගතියයි බුරුල් ගතියයි කියලා. හැබැයි තද බුරුල් ගති පේනවද කාටවත්? පේනවද දැනෙනවද? දැනෙනවා. දැනෙන්නේ තදයි බුරුලයි කියලාද තදයි බුරුලයි කියලා හිතෙනවද? ඕකට අපි කියලා තිබ්බනම් අලයි බතලයි කියලා. ඒ වචන ටික හිතේ නේ. එහෙනම් මේ වචනේ ගැන නෙමෙයි කියන්නේ. ඒක අපිට හිතට දැනෙන ස්වභාවයක් තියෙනවා නේ. දැනෙන ස්වභාවයක් තියෙනවා. තදයි බුරුලයි කියලා වචන ගැන නෙමෙයි මං කියන්නේ. අපිට හැඟීමක් එනවන්නේ. හැඟීමක් එනවා. එතකොට මෙන්න මේ හැඟීම දැනුනේ කොහෙටද? විඥාණයට. හිතට දැනුනේ. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න තද ගතිය තද ගතිය කියන එක කවදාකවත් දැකලා දැකලා නැහැ. ඒක දැනගatti විඥාණයම ගති ස්වභාවයක් විදිහට තමයි එවනම් පටවි ගතිය අපි දැනගත්තේ. දැන් ඔක පෙරේතෙක් අල්ලලා බැලුවොත් උට අහු වෙන්න එකක් නෑ. ඇයි? විච්චය ගිහිල්ලා ඇල්ලුවොත් අනිත් පැත්තේ. ඒ ආකාශ ධාතු විදිහට හම්බ වෙනවා. උට කවදාකවත් ඒක හම්බෙන්නේ නෑ හද ගතියක් විදිහට. එනිසා අපි කල්පනා කරන්න ඕන එහෙනම් නিত্য විච්ච පටවියක් තියෙනවා නෙවෙයි ඒකත් විඥාණයම ගති ස්වરૂප ටිකක් කියලා තෝරා ගන්නවා. එහෙනම් මට ඕනේ මේ රූපේ හදන්නේ විඥාණය තුලින්මයි කියන එක පෙන්වලා දෙන්න. එතකොට අපි කල්පනා කරලා බලමු තද ගති බුරුල් ගති කියලා කියනවා. ඊළඟට අපි කියනවා වැగిරෙන ගතිය වැగిරෙන ගතිය කියලා අපි දැනගන්නවා. තොර වැగిරෙන ගතිය වැగిරෙන ගතිය කියලා කොහොමද දැනගත්තේ? කොහොමද දැනගත්තේ? ඒක දැනගත්තේ විඥානය තුලින්. එතකොට මේක උණුසුම් ගතිය සිසිල් ගතිය කියලා මේක වායව ගතිය කියලා දැනගත්තේ. එහෙනම් ඔය ඔක්කොම දැනගත්තේ විඥානය තුලින්. එහෙනම් අපි හොඳට තෝරගන්න ඕන සතර මහා ධාතුවේ පඨවි ගති, ආපෝ ගති, තේජෝ ගති, වායෝ ගති කියන ගති ස්වභාවය සම්පූර්ණයෙන්ම හැදුවේ විඥානය තුලින් බිහි කළා. විඥානය තුලින් බිහි කළා. එහෙනම් මෙන්න මේ විඥානය තුලින්ම තමයි එහෙනම් අපිට තව විදිහකට කිව්වොතින් නාම රූප ගැන දැනගන්න පුළුවන්කම අවස්ථාව සැලසුනේ. එහෙනම් අපි කල්පනා කළ යුතුයි හොඳ නරක හෝ ලස්සන කැත හෝ මිහිරි අමිහිරි හෝ මේ සියලු ભેදේ තියෙන්නේ පංච උපාදානස්කන්ධ ලෝකය පංච උපාදානස්කන්ධ ලෝකය ඇතුලේ. හැබැයි මේකේ අතරමං විච්ච අපි දැන් මොකද්ද කරන්නේ? මේකේ අතරමං විච්ච අපි මහා මාලිගා මහා මාලිගා හදන්න තමයි හදන්නේ නේ. දැන් ඇත්තටම අපිට පෙනීම පෙනීමක් වෙලාද පෙනීම අහවල් දේ වෙලාද? රත්තරන් වෙලා රිදී වෙලා මුතු වෙලා මැණික් වෙලා වටින දේවල් වෙලා නොවටින දේවල් වෙලා මේ විදිහේ තැනකටත් අහු වෙලාද නැද්ද? මෙහෙම තැනකටත් අහු වෙලා. ඇත්තටම රත්තරන් වටිනවද? රත්තරන් වටිනවද? ඈ? වටින්නේ නැහැ. මැණික් මැණික් වටිනවද? රත්තරන් හම්බුච්ච දවසට රත්තරන් වටිනවා මැණික් හම්බෙච්ච දවසට මැණික් වටි. දැන් අපි බලමු රත්තරන් කොහොමද හම්බ වෙන්නේ කියලා නේ. අපි බලමු ඔච්චර ගණන් රත්තරන් කොහොමද හම්බ වෙන්නේ කියලා. ඔච්චර ගණන් වටින මැණික් හම්බෙන්නේ කියලා. ඒ කියන්නේ ඔය රත්තරනේ මැණිකේ කියලා කියන්නේ වටිනවා කියලා හිතාගෙන. ඒ වටිනකමක් පනවගෙන තියෙනවා සම්මතේ. ඒතොර දැන් අපි කල්පනා කරලා බලමු. රත්තරන් හම්බෙච්ච දවසට නම් ඒක වටිනවා. මැණික් හම්බෙච්ච දවසට නම් ඒක වටිනවා. කොහොමද අපිට රත්තරන් හම්බ වෙන්නේ? දැන් ඔන්න අපි ඉස්සරහට ගිහිල්ලා කියනවා ශාන් නියම රත්තරම් නියමට දිලිසෙනවා හොද්දට තියනවා කරේ දා ගන්නවනේ බරක් තියනවා කැරට් ගානක් වැඩි හොඳ රත්තරන් තනි රත්තරන් අපි දැන් කියනවා කියලා රත්තරන් වැඩි හොඳට තියනවා වටිනවා කියලා තීරණයක් ගන්නවා හැබැයි අපි චුට්ට සංකල්ප ටික පැත්තක තියමු රත්තරන්ද මොනාද කියන වචනේ පැත්තක තියලා පේනවයි කියන තැනට යන්කෝ දිලිසෙනවයි ඔය ඔක්කොම පැත්තක තියලා පේනවයි කියන තැනට එමුකෝ පේනවයි කියන එකේ රත්තරන් තියනවාද? නෑ ඔය පේනවයි කියන තැනට අපි අමුණගත්ත ලකුණක් නිමිත්තක් ලකුණක් නිමිත්තක් තුලින් තමයි අපි ඒක රත්තරන් කළේ නේ. අපි පේනවයි කියන එක ඇත්ත දැක්කනම් පෙනීම කියන කාරණාව ටැවිල්ලා බැලුවොතින් පෙනුනේ කාටවත්ද? නැ පේනවයි කියන සිද්ධිය අපි දැනගත්තේ විඥාණය තුලින් විඥාණය තුලින් ගොඩනගපු නාම රූප දෙකක් ඔස්සේ පෙනීමක් සකස් වුණා හේතු ප්‍රත්‍යයෙන් මිසා තිබ්බ රත්තරණක් හිටපු කෙනෙකුට පෙනුණා නෙවෙයි. දැන් එතකොට ඔතන අපිට වැදගත්ම ධර්මකාරණයක් හම්බ වෙනවා. නාමකායේ පටිග සම්පස්සයත් රූපකායේ අදිවචන සම්පස්සයත් කියලා. මොකද්ද? නාමකායේ පටිඝ සම්පස්සයත් රූපකාය আদি වචන සම්පස්සයත් මේක ගැන විස්තර කරන්නේ මහා නිදාන සූත්‍ර දේශනාවේ කොහොමද පෙන්වන්නේ යම් ආකාරයන්ගෙන් ලකුණු වලින් නිමිති වලින් තොරව යම් යම් ආකාර ලිංග නිමිති උද්දේශ ප්‍රඥප්තියින්ගෙන් තොරව නාමකායේ පටිග සම්පස්සයක් හෝ රූපකායේ අදිවචන සම්පස්සයක් පැනවිය නොහැක කියලා කියනවා. යම් යම් ආකාර ලිංග නිමිති ලකුණු උද්දේශ තුලින් නාමකායේ පටිග සම්පස්සයත් රූපකායේ අදිවචන සම්පස්සයත් පැනවිය හැක. මේ මොකද්ද මේ කිව් එක පාටම නේද? දැන් මේ නාමකායේ පටිගය කියලා කියන්නේ මොකද්ද? පටිගය කියලා කියන්නේ ස්පර්ශයට. නාමකාය කියේ මොකද්ද? වේදනා සංඥා සංකාර ටික. නැත්තම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා ওই ටිකටම කියන පස්ස මනසිකාර කියලා අපි චේතනා පස්ස මනසිකාර කියලා සංකාර වලටම තමයි කියන්නේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. එහෙම නැත්නම් සරලවම ගන්නකො වේදනා සංඥා සංඛාර ටික. ওই ටිකට අපි කිව්වා නාම කියලා. එතකොට පටිගය කියලා කිව්වේ මෙතන ස්පර්ශය. නාමකාය ගැන දැනගන්න බෑ කියලා කියනවා. රූපකායක් ගැන පැනවීමක් කරන්න බෑ කියනවා. මොකකින් තොරවද? කොටින්ම කිව්වොත් මම විසින් එළියේ තිබුණෝ ඉදුණු පැණි රඹුටන් දකින්නවා කියලා කියන්න බැරිලෝ යම් යම් ආකාර ටිකක් ලකුණු ටිකක් නිමිති ටිකක් ප්‍රඥප්ති ටිකක් උද්දේශ ටිකක් නැතිව හරිද බලමුකෝ යම් යම් ලක්ෂණ ටිකක් නිමිති ටිකක් උද්දේශ ටිකක් ප්‍රඥාප්ති ටිකක් නැතුව පුළුවන්කමක් නැහැල්ලෝ නාමකාය ගැන හෝ රූපකාය ගැන පැනවීමක් කරගන්න සරලව කිව්වොතින් දැන් එතකොට අපි කල්පනා කරලා බලමුකෝ ඇත්තද කියලා ඔන්න දැන් හිතන්න මේ දැන් එකපාරටම පේනවා කියලා මේ දැන් එකපාරටම පෙන්නනවා. හැබැයි ඔබ අමතක කරන්න ඔබ මෙච්චරකල් ජීවත් වෙච්ච කෙනෙක්ය. මම මේ මේ විදියට හිටියයි කියන ඔබ හිතමු මීට මොහොතකට පෙර තිබුණු සියලු මතක සටහන් ටික ඩිලීට් වෙනවා. නිකම් උපමාවට කියන්නේ. සියලු මතක සටහන් ටික ඩිලීට් කරලා මේ වෙලාවේ පෙන්නුවොත් මෙන්න නියම පැණි රඹුටන් තියෙනවා කන්න පුළුවන් පැණි බේරෙනවා කියලා හිතන්න පුළුවන්. එහෙම දැනගන්න පුළුවන්ද? එහෙම දැන ගැනීමක් කරන්න බෑ. ඒකට අපිට අර ලකුණු ටිකක් ඕන කරාද නැද්ද? නිමිති ටිකක් ඕන කරාද නැද්ද? ප්‍රඥාප්ති ටිකක් ඕන කරාද නැද්ද? එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන මේ පැණි රඹුටන් තියෙනවා කන්න පුළුවන් කියලා සිහිපත් කරන්න අනිවාර්යෙන්ම මේ රඹුටන්ය කියලා දැනගත්ත පැණි රඹුටන්ය කියලා දැනගත්ත පැණි බේරෙනවා කියලා ලකුණක්ද නැද්ද දෙන්නේ නිමිත්තක්ද නැද්ද දෙන්නේ නිමිත්තක් එහෙනම් ඔන්න ඔය ලකුණු ටිකෙන් තොරව නිමිති ටිකෙන් තොරව මේ පැණි රඹුටන් කියපු ප්‍රඥප්ති වලින් තොරව අපිට එහෙව් දැනගැනීමක් කරන්න පුළුවන්ද ඒව දැන ගැනීමක් කරන්න බෑ. එහෙම දැන ගැනීමක් කරන්න බෑ. එහෙනම් මේ ලකුණු නිමිති ප්‍රඥප්ති උද්දේශ කියන ඒවා තියෙනේවද? තියෙනේවද? නෑ විඥාණයෙන් මේ මොහොතේ පැණි රඹුටන් කියලා දැනගත්ත නිසාමයි ලකුණක් ගැන කතා කරන්න උනේ නිමිත්ත ප්‍රඥප්තියක් කියලා අපිට කතා කරන්න උනේ. එහෙම නැත්නම් අපිට එහෙම දැනගන්න ලැබෙන්නේ එතකොට හොඳට මතක තියාගන්න වඳුරටත් පැණි රඹුටම් පේනවද නැද්ද? දැක්කම කටට කෙලවුන්නවද නැද්ද? එහෙනම් මේ නියම පැණි රඹුටන්ය කියලා දැනගන්න අපි ඉගෙනගත්ත වචන ටික ගැන නෙවෙයි මේ කියන්නේ. වචන ටික ගැන නෙවෙයි කියන්නේ මොකද වඳුර ඉස්කෝලේ ගියාද? ඌ දන්නවද මේ පැණි රඹුටන් කියලා වචන දන්නවද? අකුරු දන්නවද? හැබැයි උට හැඟීමක් එනවද නැද්ද? මෙන්න මේ හැඟීමට තමයි අපි කියන්නේ එහෙනම් මේ ලබුණු නිමිති ප්‍රඥප්තිය කියලා කියන්නේ මොනකටද? ලිංග නිමිති උද්දේශ ප්‍රඥප්ති කියලා කියන්නේ මේන හැඟීම උටත් නැද්ද ලකුණක් නිමිත්තක් ප්‍රඥප්තියක් තියෙන උටත් වෙන් කර ගැනීමක් තියෙනවා. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඌටත් ඒ ලකුණු නිමිති තියෙනවා. එහෙනම් මෙන්න මේ ලකුණු නිමිති ටික නැත්තම් නාම රූප විඥාන කියලා දෙපැත්තක් හැදෙනවද? එහෙම නැත්තම් නාම රූප කියලා විඥාණයෙන් දැනගන්න පුළුවන්ද? විඥාණයෙන් දැනගන්න වෙන්නේ දැනගන්න වෙන්නේ මේ පැණි බේරෙන රඹුටන් ගෙඩියක් කියන හැඟීම පහල කරන්න පුළුවන්ද? අර ලකුණු ටික නිමිති ටික නැත්තම් පුළුවන් නේද බැරි වෙයිද? බෑ. එහෙනම් අර ලකුණු ටික නිමිති ටික අර අර කියලා කිව්වේ කොහෙවත් තිබුණ එකක්ද? කොහෙවත් තිබුණ එකක් නෙවෙයි එකක්. ලකුණක් ගැන නිමිත්තක් ගැන කතා කරන්න සිද්ධ වුණේ මොකක් නිසාද? අර විඥාණයෙන් මේක දැනගත්ත නිසාම. එහෙනම් මේ ලකුණු නිමිති ප්‍රඥප්ති උද්දේශ කියන ඒවත් ඇත කියන්න ඇත කියන්න බෑ. මේ මොහොතේ දැනගත්ත නිසාම ලකුණෙන් දැනගත්ත නිමිත්තෙන් දැනගත්ත ප්‍රඥප්තියෙන් දැනගත්ත කියලා කතා කරා. එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕන නාමකායේ පටික සම්පස්සී කියලා කිව්වේ මොකද්ද? අර වේදනා සංඥා සංකාර ගැන සහ රූපකායේ අදිවචනය කියේ මොකද්ද? මේක තද විච්ඡ පැණි බේරෙන, වැක්කිරෙන රඹුටමක් කියලා ගත්ත ස්වභාවයට හේතුව මොකද්ද එහෙමනම්? ඔය හේතුවට ඔකට හේතුව මොකද්ද? අර ලකුණු නිමිති උද්දේශ ප්‍රඥප්ති ලකුණු නිමිති උද්දේශ ප්‍රඥප්ති ටික පැත්තක තියුවතින් අර හැංගීම් ටික ලකුණු ටික නිමිති ටික පැත්තක තිවුවතින් නාම රූප විඥාන කියලා කතා කරන්න පුළුවන්ද? නාම රූපයක් ගැන විඥාණයෙන් දැනගන්න පුළුවන්ද? බෑ නේද? එතන හැමුණොතින් අපිට කවදාකවත් නාමකායක් ගැන හෝ රූපකායක් ගැන කතා කරන්න වෙන්නේ නෑ. එහෙම වුණොත් ඒ විඥානයක් ගොඩ නැගෙන්නේ නෑ. එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන ඇත්තටම මේ නාම රූප විඥාන කියනවා තියෙන නිශ්චිත දේවල් නෙවෙයි ලකුණු ටිකක් නිමිති ටිකක් ප්‍රඥාප්ති ටිකකෙන් ගොඩ නගපු ධර්මතාවයක් එතකොට ලකුණු නිමිති ප්‍රඥාප්තිත් වරදවා ගන්න එපා කොහෙවත් තිබුණ ඒවා කියලා ගොඩ නගපු නිසාම අපි කියනවා ලකුණකින් නිමිත්තකින් ප්‍රඥාප්තියකින් උද්දේශයකින් ගොඩ නැගුවාය කියලා. එතකොට දැන් මේ කාරණා ඇත්තටම ගැඹුරුයි. මේ ධර්ම කාරණා බොහොම සියුම් සරලවම තෝරගන්න ඕනේ. එහෙමනම් අපි අපේ ජීවිතේට මොකද්ද? සරලවම තෝරගන්න ඕනේ මොකද්ද? සරලවම දැනගත යුතු කාරණාව තමයි එහෙමනම් විඥාන නාම රූප කියන්නේ තියෙන ධර්මතාවයක් නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් උපදින ධර්මතාවයක් හේතු ප්‍රත්‍යයෙන් උපදින ධර්මතාවයක් කියන තැනට අපිට නුවණක් එන්න ඕන එතකොට අපිට කෙනෙකුට හිතෙයි අපි කොහොමද හාමුදුරනේ මේ තරම් අපේ gedara නිවසේ වැඩ කටයුතු තියෙද්දී ධර්මල්ලන්ගේ රැකියාවේ කටයුතු අධ්‍යාපන කටයුතු තියෙද්දී ඔය තරම් ගැඹුරු ධර්මයක් අපි කොහොමනම් අවබෝධ අපි කොහොමනම් අවබෝධ කරන්නද කියලා හිතේ. අපි කොයි විදිහටනම් අවබෝධ කරන්නද කියලා හිතේ. දැන් අපි මෙහෙම හිතමුකෝ. අපි ටිකක් කල්පනා කරමු අපි ටිකක් විමසමු. දැන් ඔය ඇත්තෝ දැකලා ඇතිනේ වාහන පදින මිනිස්සුනේ. වාහන පදින මිනිස්සු ඉන්නවනේ දැන් අපි හිතමුකෝ බස් එක කියනකොට බස් ඩ්‍රයිවර් කෙනෙක් කා ඔබ වාහනේ පදිනන ඔබේ මත්දැකීම ගන්නකෝ. දැන් මේ වාහනේ ගෙනියන කෙනා වාහනේ ගෙනියන අතරතුර මේ මිනිස්යාට gederin call එකක් එනවා. ගෙදරින් කෝල් එකක් කරන් කියනවා මේ මිනිස්සයා යන්නේ කොහෙටද? මේ මිනිස්සයා යනවා බණ අහන්න. බණ අහන්න එන ගමන් ගෙදරින් කෝල් එකක් දීලා ගෙදරින් කියනවා බණට යනව නේද? මෙච්චර මන් කියලා තිබ්බා අද අපිට මේ අහවල් චාරිකාව යන්න තියෙනවා මේ විදියට අහවල් මල් වත්ත නරඹන්න යන්න තිබුණා දැන් බණිනව කෝල්ල කරන් මොකටද මෙච්චර අපේ සතුටට නැති කරලා දාලා උඹ යනවා තනියෙන් බණ අහන්න තනියෙන් ගිහිල්ලා එහෙනම් බුදු විහංක කියලා ඔන්න වාහනේ පැදගෙන යනකොට කෝල් එකක් කෝල් එකක් එනවා ගෙදරින්. දැන් මේක හරි වදයක්. දිගටම කෝල් කරනවා. ඒ වාහනේ ඩ්‍රයිව් කරගෙන වාහනේ තරගෙන යන ගමන් දැන් මොකද්ද කරන්නේ මේ කෝල් එක ගෙදරින් එනවා. ඒ අතරතුර මොකද්ද කරන්නේ රැකියා ස්ථානයෙන් කතා කරලා අහනවා මොකද්ද? අර ෆයිල් එක හැදුවද හෙට ඔබ ඔක බාර දෙනවද? දැන් ඒකත් ඔලුවට එනවා ඒකෙත් වැඩ ටිකක් තව තියෙනව නේද? දැන් මේකත් ඔලුවට එනවා ඒ ටිකත් එනවා. ওই විදිහට එහෙමුත් කතා කරනවා මෙහෙමුත් කතා කරනවා ඒ අනාතරතර වටපිටත් වටපිට තියෙන ඒවත් බලනවා දකින්න ඔක්කොම කරනවා. තව මොනා හරි උදේට හරියට මේ කාලා ඉන්න බැරි වුණා පරක් වෙන්න නිසා පාන්දරින් ආවේ කඩේකින් මොන හරි ටිකක් ගන්නවා යන ගමම්ම මේකත් කටේ උබා ගන්නවා යන ගමම්ම දැන් හැබැයි වැඩේ කියන්නේ මේ ඔක්කොම කරන අතරතුර නියම වෙලාවට බ්‍රේක් එකත් බ්‍රේක් එකත් වදිනවා ඇස්ලේටරේ ගානට පෑගෙන හැප්පෙන්නේ හැප්පෙන්නෙත් නෑ ගාන්න පෑගෙන අර ප්‍රශ්න ටික ඔක්කොම ඔළුවේ තියනවා වටපිටක් බලනවා කනවා බොනවා ඔක්කොම කරනවා හැම එකක්ම කරනවද නැද්ද හැම එකක්ම කරනවා නේද වටපිටත් බලනවා තව වාහනයක් තිබුණොත් ඒක දිහා බලනවානේ මේකට වැඩිය ඒක නම් මරු එකක් ඒකට මාරුවක් දාගන්න ඕන පස්සේ ඔය විතර ඔය ඔක්කොම ටික කල්පනා කර කර මොකද්ද කරන්නේ දැන් අපි හිතමු මේක මැනුවල් එකක් කියලා ගියර් එකත් අත යන ඕකත් දාගන්නවා. ඔක්කොම කරනවා නේ ක්ලච් එකත් පාගෙන ඔක්කොම කරගෙන වාහනේ යනවද නැද්ද? වාහනේ යනවා. ඒක ඒක ගානට වැඩේ බ්‍රේක් වෙලා ඇස්ලරේටර් වෙලා ගියර් මාරු වෙලා යනවා. හැබැයි අර ඔක්කොම ටිකක් ප්‍රශ්න ටිකක් ආවා. එහෙනම් අර ආපු කෝල් ටිකවත් අර කාපු කෑමවත් වටපිට බලපෙව්වවත් කිසිම දෙයක් ප්‍රශ්නයක් වුණාද මේ වැඩේට? ප්‍රශ්නයක් උනේ ප්‍රශ්නයක් උනේ නෑ. එහෙනම් අපිත් මෙන්න මේ ධර්මය යානයක් බවට යානයක් බවට පත් කරගත්තොත් කොහොමද? යානයක් බවට පත් කරගත්තොත් ගානට වැඩේ කරගෙන අනිත් වැඩ ටිකත් ඔහේ වෙද්දී ගමනාන්තයට හප්ප ගන්නේ නැතුව යන්න පුළුවන්කම ලැබෙයිද නැද්ද? එහෙනම් අපි දැන් මේක මොකක් කරගන්න ඕනේද? යානාවක් බවට පත් කරගන්න ඕන. දැන් ඔක යානාවක් බවට පත් කරගන්න ඕනි කියලා එකපාරම මොකද්ද කරන්නේ? ද වාහනේ පදින්න යනවා. එන ඉස්සල්ලාම ඉඳ ගන්නවා. ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගෙන මොකද්ද කරන්නේ? දැන් මොකද කරන්නේ? ඉස්සල්ලාම ගත්තට පස්සේ ගියර් එක දාන්න මෙහෙම හොඳට බලන්න ඕනේ නැද්ද හැරිලා. ඒ පැත්ත හැරිලා බලලාමයි අල්ල ගන්න ඕන නේ. දැන් මේක එකට දානවා දෙකට දානවා කියලා හොඳට බලලාමයි දාන්න ඕන. බිමත් බලනවා මේ ක්ලච් එක කොහෙද තියෙන්නේ කියලා බිමත් බලනවා. බ්‍රේක් එකත් බලනවා. බ්‍රේක් එක කියලා ක්ලච් එක පාගෙන නැත්නම් ඇස්ලේටර් පාන මොකක් හරි එකක් ඉසල කරගන්නවද නැද්ද? හරියට දාඩිය දාන ඉස්සල්ලාම ඉඳගත්තට පස්සේ නේ. එයි මේක හරි අමාරුයි. එතකොට පළවෙනි දාඩිය පාරෙම බහැලා ගියොත් අනේ තිබුදෙන් ඔය කෙරුවාව කියලා අතහැරලා ගියොත් මොකක් වෙනවද? යානාවක් බවට පත් කරගන්න වෙන්නේ අනිත් එම් පදින් දිහා බලන උල්න මට නම් ඕක කරන්න බෑ ඇඟ හිරි වැටෙනවා කියලා නේද? ඉතින් එහෙනම් අපි ඉස්සෙල්ලා මොකද්ද කරන්න ඕන? මේක භාවිතාය බහුලී කතාය යානි කතාය නේද එහෙනම් මේක භාවිතා කළා බහුල කරන්ඩ මේක භාවිතා කරනකොට බහුල කරනකොට මොකක් කියලාද මේක හොද්දට ප්‍රගුණ ප්‍රගුණ වෙනවා අන්න ඒ වගේ තමයි මේ ධර්මය අහලා අතහැරලා ඉගෙනගෙන පොතක ලියාගෙන කටපාඩම් කරගෙන ගිහිල්ලා අනිත් අයටත් කිය කියා ඉන්නවා හැබැයි මේක ප්‍රගුණ කිරීමක් භාවිතා කිරීමක් බහුල කිරීමක් ජීවිතේ නෑ ජීවිතේ මොකද්ද කරන්නේ මේක පොතක ලියාගත්ත පාඩම් කරගෙන ඉන්න අනුන්ට කියන්න ගෙදර ගිහිල්ලා මොකද්ද කරන්නේ පුළුවන් තරම් බලාපොරොත්තු තියන මම අරූට වඩා උඩින් යන්න ඕන කියලා වැඩේ කරගෙන එහෙම නැත්තම් හොඳ අඩියකුත් ගහගෙන ඉන්නවා. වැඩේ හරියනවද? එහෙම හරියන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මේක භාවිත කරන තරමට මේක බහුල කරන තරමට තමයි අපිට මොකද්ද වෙන්නේ? මේක ප්‍රගුණ ප්‍රගුණ වෙන්නේ. අන්න ඒක හොඳට ප්‍රගුණ වුණාට පස්සේ gedara පුතාට උගන්වන එක ප්‍රශ්නයක් වෙන එකක් ගෙදර ස්වාමියාගේ හරි බිරිඳගේ හරි ප්‍රශ්නයක් තියෙනවනේ ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ රැකියාව ප්‍රශ්නයක් වෙන එකක් නෑ එන කෝල් ටික ප්‍රශ්නයක් වෙන එකකොත් නෑ පාඩුවේ අර වැඩ ටිකත් එක්ක මේකත් කරගෙන හැබැයි ඒකට තියෙන්න ඕන මොකද්ද මොකක්ද තියෙන්න ඕන භාවිත කරන්න ඕන හොඳට බහුල කරන්න ඕන මෙන්න මේ භාවිතා කරන්න ඕන බහුල කරන්න ඕන ඒක භාවිතා කරන්න බහුල කරන්න කරන්න තමයි අපේ ජීවිතේට ඒක යානාවක් බවට පත් වෙන්නේ. එහෙනම් දැන් අපි <clears throat> මෙච්චර වෙලා කතා කරපු ධර්මකාරණා පැත්තට හැරිලා බැලුවොතින් මොනවාද තේරුනේ? දැන් අපි උදේ ඉඳලා කියනවා කියනවා අහගෙනත් ඉන්නවා ඉන්නවා මොකද ඇත්තටම තේරුනේ අපිට හිතුනේ මොනවාද මේක නම් මෙදා කපේකට තේරුම් ගන්න පුළුවන් කා නෙවෙයි එහෙමත් හිතෙන්න ඇතිනේ <coughs> මේ හාන්දර මොනාහරි එකක් නම් කියනවා තාම මට නම් එක වැදුනේ හැදුනේ නෑ. ඒක ගෑවිලා ගියා වගේ නේද? චුට්ටක් ගෑවිලා ගියා වගේ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? තද්දට වැදිච්ච අය මොකද්ද කරන්න ඕන? ඒ වැදිච්ච එක භාවිත කරන්න ඕන. ලාවට වැදිච්ච අය තදට වද්ද ගන්නකම් තව තව අහන්න ඕන සාකච්ඡා කරන්න ඕන ඒ ටික කරගන්න ඕන. එතකොට මේ භාවිතා කරන බහුල කරන තැනට සාකච්ඡාවත් අදාළයි නේද? <clears throat> සාකච්ඡාවත් අදාළයි. දැන් එතකොට ඔන්න සාකච්ඡාවක් කරන්නත් අපි වෙලාවක් දීලා තියෙනව නේද? සාකච්ඡාවක් කරන්නත් මේක වෙලාවක් දීලා තියෙනවා. හැබැයි ඒ වෙලාවට සාකච්ඡා කරන්න ඕන මිසක් කියන දේ අහගෙන ඉන්න ඕන නෙවෙයි නේද? සාකච්ඡා කරන්න එපා. ඔය නිකන් ඉන්න වෙලාවට හොඳට සාකච්ඡා කරන්නේ. හොඳට ඇහෙන්නේ. හොඳ සද්දෙට සාකච්ඡා කරනවා. හැබැයි මාත් එක්ක සාකච්ඡාවක් දාන්න එන්නකෝ කවුරුත් නැහැ. ඔක්කොම බීම බලාගෙන ඔහේ ඉන්නවා. ගල් ගිල්ලා වගේ නේද? ඒ නිසා සාකච්ඡා කරන්න ධර්මයේ නේද? ඒ කාරණාව අපි නිතර සාකච්ඡා කරමින් තියෙන ප්‍රශ්න ගැටලු ටික විසඳ ගන්න ඕන. හැබැයි අපි මොකද්ද කරන්නේ? දැන් සමහර අය කොහොමද මේ වෙලාවේ හාමුදුරු කියන එකක් කියන්න අපි පොඩි නිින්දක් දානවා දැන් හොදට බඩ පිරලා තියෙන්නේ කියලා එහෙම ඉන්න සෙට් එකකුත් ඉන්නවා නේද එහෙමත් ඉන්නවා මොනා කරන්නද ඉතින් සංසාරික හැටි නේද ඔහොම තමයි නේද? දැන් අපි කල්පනා කරමු දැන් අපි නැවත මෙහෙම හිතමු. අපි හොඳට සිහිපත් කරගන්න බලමු මේ වෙලාවේ නැවත වතාවක් උදේවරු හිටපු නැති අයටත් එක්ක තමන්ට තමන්ව දකින්න පුළුවන්ද බැරිද කියලා. තමන් තමන්ව දැකලා තියනවාද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධම්මපදේ ගාතාවක් තියෙනවනේ. ගාතාව නම් මට පාලියෙන් මතක නැහැ. කියනවනේ අඥාන අන්ධබාල පෘතජ්ජනයෝ මට ධනෙ තියෙනවා දරුවෝ ඉන්නවා කියලා ලත වෙවි ලත වෙවි ඉන්නවා හැබැයි Tamanට Tamanවත් නැති බව අවබෝධ කරගෙන නැහැ. Tamanට Tamanවත් නැති බව අවබෝධ කරගෙන නැහැ. හැබැයි මට ධනෙ තියෙනවා, දරුවෝ ඉන්නවා කිය කිය කාලය ගත කරනවා. අපිත් එහෙමද නැද්ද? අපිත් අපිත් එහෙම. බන දන්නා බවකට විතරක් මාන්නයට විතරක් මම මට මම කියලා කෙනෙක්වත් නැහැ. හැබැයි ගෙදර ගියාම මොකද්ද වෙන්නේ? මං වගේ දරුවෝ හදපු තව කෙනෙක් නැහැ. මගේ දරුවෝ තරම් තව උසස් දරුවෝ තවත් නැහැ. මගේ එකා උඩට ගෙනියන්න තියෙන තරම් බලාපොරොත්තු තවත් මට නැහැ. මට ධනෙ ක්‍රෙස් කරගන්න තියෙන තරම් උනන්දුවක් තව එකෙකුට ඒ තරම් ඒ තරම්ම මත්තයක්. හැබැයි පොයේ දවසටයි බණ දන්න බවටයි පොතේ තියෙන බවටයි නම් මොකද්ද? මට මංවත් මට මංවත් නැහැ. හැබැයි ප්‍රායෝගික ජීවිතයට බහැලා බැලුවම මේක ඒක හොඳ. වැඩි අපිට තරම් ධනෙ තියෙන අපිට තරම් දරුවෝ ඉන්න අපි තරම් ධනෙ ගැන හිතන අපි තරම් දරුමල්ලෝ ගැන හිතන පිරිසක් තවත් නැහැ. ආ එහෙනම් හාමුදුරුවෝ කියන්නේ අපිට මේ මේ හිඟා කන්නද? ඔය දරුවෝ අතහැරලා දාන්නද? මහා මගට වැටෙන්නද? ඈ බුදු මම නම් කියන්නේ පාරේ හිඟා කෑවත් කමක් නැහැ මේ ධර්මය අවබෝධ කරගෙන. රජමැදුරක හිටියත් වැඩක් නැහැ නීවරණ වලින් පිරීලා මහා නියත මිත්‍යා දෘෂ්ටියක බැහැ මම නම් කියන්නේ හෙට පාරේ හිඟා කෑවත් සැපයි. මේ ධර්මය අවබෝධ කරගෙන. අවබෝධ වුණාට පස්සේ හිඟා කන එක ප්‍රශ්නයක් හිඟා කන එක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි අවබෝධ නොවෙනකම් ටයි කෝට් ගැලවෙනවට කැමති නෑ නේද? ඕකනේ වෙලා තියෙන්නේ නේ. එහෙනම් දැන් අපේ මානසික මට්ටම හැදෙන්න ඕන කොයි තැනටද? ඉතින් මම මේක මේ පුන පුනා මතක් කරන්නේ බොහොම කරුණාවෙන් මේක අති භයානකයි අති භයංකරයි මේ ලැබිච්ච මොහොතේ අප්‍රමාදී වෙන්න. ඒ අප්‍රමාදී වෙන්න කියලා කියන්නේ ඊළඟ මොහොතේ ඔබට මේ ධර්මය අවබෝධ කරන්ට තිබුණු කාලය අහිමි වෙලා යන්න පුළුවන්. ඇයි අපිට මරණ සතියෙන් වඩන්න කියලා කියන්නේ? මේ ධර්මය අවබෝධ කරන්න අපිට තියෙන උනන්දුව වැඩි කරගන්න. කොහොමද අපිට මරණ සතිය වඩන්න කියලා කියන්නේ? කොහොමද මරණ සතිය වඩන්න කියලා කියන්නේ? කොහොමද? ඔව් දැන් ඇත්තටම අපි අපි හිතාගෙන ඉන්නේ ඉහළට ගත්ත හුස්ම පහළට වැටෙන කන්ද අපි මරණ සතිය වඩන්නේ අනේ අපිට තව කල් තියෙනවා මැරෙන්න කලින් අරකත් අරකත් කරගෙන ඉන්න ඕන. අර යුතුයකම ඉෂ්ට කරන්න ඕන හාමුදුරනේ බණ ටික ප්‍රගුණ කරන්න නම් එතකම් බෑ. පුදුම මරණ සතියක් ඒක. නේද? මරණය ගැන අල්ප මාත්‍රයක හිතන්නේ අපේ මරණ සතිය තියෙන්නේ අපිට තියෙන ජීවත් වෙන සතිය නේ. මරණ සතිය කෙසේ වෙතත් හෙට දවස වෙනුවෙන් ගොඩ ගන්නනේ කොහොමද කියලා සතියක තමයි ඉන්නේ නේ. හෙට දවසේ සැපවන්ත කරගන්න අද දවසේ මේක කොහොම හරි මං කරලා ඉවර කරගන්න ඕන. ඕකද නැද්ද මානසික මට්ටම? ඒ නිසා මම කියන්නේ ඉහළට දාපු හුස්ම පහලට වැටෙන්න කලින් මැරෙන්න බැරිද? මැරෙන්න පුළුවන්. පහලට හෙලප එක ඉහලට අදින්න දැරි වෙන්න කලින් ඉවර වෙන්න පුළුවන්. අතට ගත්ත බත්පත අනලා කටේ දාගන්න කලින් මැරිලා බිම වැටෙන්න පුළුවන්. අපි එහෙමද හිතන්නේ බත්පත අතට අරගෙන මේක කොත ගහලා කාලිවර වෙලා ඊළඟ එකත් කොහොමද බෙදාගන්නේ හරිම රහට අද තියෙන තව ටික වැඩියෙන් කන්නේ කොහොමද කියලා අපි හිතන්නේ නේද? ඒ නිසා එහෙම නෙවෙයි. අපේ මරණ සතිය කියන එක අපේ ජීවිතේ හැමතැනම තියෙන්න ඕන. එන උස්සපු පය බිම තියන්න කලින් මැරෙන්න පුළුවන්. නේද? අපි මේ පැත්ත හැරිලා අනිත් පැත්ත බලන්න කලින් මැරිලා බිම වැටෙන්න පුළුවන්. එහෙම වැටුනොත් අර දරුමල්ලෝ ඔන්න ඔකයි ප්‍රශ්නේ දරුමල්ලොත් අල්ලගෙනම තමයි මැරෙන්න වෙන්නේ. විඥාන ලෝකේ අතරමං වෙලාමයි මැරෙන්න වෙන්නේ. ඕක තමයි ප්‍රශ්නේ. ඒ නිසා තමයි අපිට මේක බහුල කරන්න කියන්නේ භාවිතා කරන්න කියන්නේ. අර මරණ සතිය වඩන්න වඩන්න අපිට මොකද්ද වෙන්නේ? අනේ මේ ධර්මයේ තුල හැසිරෙන්න ඕන නේද කියන උනන්දුව අපිට ජීවිතයට එකතු වෙනවා. ඒ නිසා අපි ජීවිතේ නිතර මරණය ගැන සිහි කළ යුතුද නැද්ද? එතන මරණය ගැන කියනකොට කියනවා gedara එහෙනම් මොකටද පිස්සුද මන් නිතරම මේ මරණය ගැන කියවන්නේ නේද? මේ ජීවත් වෙන්න තියෙන වෙලාවේ මැරෙනවා මැරෙනවා මැරෙනවා කියනවා. නේද? ඒ නිසා හොඳට කල්පනා කරන්න අපි මේක මේ hina වෙලා කතා කරාට hina වෙලා කතා කරන්නේ නිින්ද යන නිසා. එහෙම නැතු වෙන මොකකටවත් විහිළුවක් කරන්න ඕන නිසා නෙවෙයි ඈ. ඒ නිසා හොඳට කල්පනා කරන්න අපි කොයිතරම්නම් මරණ සතිය වඩලා තියෙනවද වඩනවද අපි කොයිතරම්නම් ධර්මයේ වෙනුවෙන් ජීවිතේ කැප කළා තියනවාද කියලා අවංකවම අපි අපෙන් අහලා බැලුවොතින් බින්දුවයි නේද? දැන් කල්පනා කරන්නකෝ. මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් අවංකවම තම තමන් තුලින් තමන් උත්තරයක් ගන්න. තමන් අද දවසේ ජීවත් වෙන්නේ හෙට දවස සැපවන්ත කරගැනීමේ බලාපොරොත්තුව ඇතිවද ඊළඟ මොහොතේ මම මැරෙන්න කලින් හුස්ම පොද හෙළලා බිම දාන්න කලින් මම මැරිලා බිම වැටෙන්න කලින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසද බොරුවට ඉතින් අත උස්සන්න කියන්නේ නෑ මං අපහසුතාවයටපත් කරන්න හැබැයි අහලා බැලුවොතින් අපි ඉන්න තැන බොහොම බොහොම භයානකයි. අපි ඉන්න තැන බොහොම භයානකයි. මොකද අපි මෙච්චර මේ විඥාන ලෝකේ අතරමං වෙලා මේ මායාව තුල පුජ්‍යල භාවයක කොටු වෙලා කර්මයටයි කර්මඵලයටයි මැදි වෙලා සසර කියන ගනුදෙනුවකට කොටු වෙලා විඥාන මායාව කියන තැනම අතරමං විච්ච අපිට කවදානම් මේක ඇත්ත තේරුම් අරගෙන ගැලවෙන්නද කියන බරපතලකම අපිට දැන්වත් තේරෙන්න ඕන. හැබැයි මේක දේශනා කරනකොට මේක කියනකොට මේක පෙන්නකොට තේරෙන්නේ කාටද? මහා අඳුරු කාමරයක දාලා ඉන්නකොට මහා ඝන අන්ධකාරයක පහනක් දැල්වනවා. පහන් ආලෝකයක් දැල්නවා. එතකොට මෙන්න මේ ආලෝකය දැක ගන්න වාග්ය වාසනාව ලැබෙන්නේ ඇස් ඇත්තන්ට පමණයි. අන්ධයන්ට තියෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මෙන්න මේ ධර්මතාවයේ කොයිතරම් පෙන්වලා දුන්නත් අපිට මේක තේරෙන්න නම් මේකේ ආලෝකේ වැටෙන්න නම් අපි අන්ධභාවයෙන් මිදෙන්න වෙනවා. ඉතින් අපිව අන්ධභාවයට ගෙනියන්නේ නියත මිත්‍යා නියත මිත්‍යා දෘෂ්ටි. එහෙනම් කර්මයයි කර්මඵලයයි විශ්වාස කරගෙන අපි කටයුතු කරන අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නාමික වශයෙන් හරි ධර්මයේ තුලින් නෙමෙයි කොයි විදියෙන් හරි අපි පැහැදීමක් ඇති කරගෙන කටයුතු කරන අපි අන්ධ වෙන්න බෑ. අපි අන්ධ වෙන්න බෑස් තියෙනවා. ඒ නිසා මේ ආලෝකය දැක ගන්නට ඇස් දෙක අරින්න කියලායි කියන්නේ. ඇස් වහගෙන ඉන්න එපා ඇස් දෙක අරින්න. අමාරුවෙන් හරි අරින්න. අරගත්ත දෙයින් අපිට බොහොම සැනසීමක් උදා කරවන පරමාර්ථ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්කම ලැබේ. ඒකට හේතු වාසනා අපිට සැලසේ. ඒ නිසා අපි ජීවිතේ නිතරම මරණ සතියෙන් යුක්තව කටයුතු කළ යුතුයි. ඉතින් එහෙනම් අද ඉඳලා මේ මොහොතේ ඉඳලා ගෙවෙන හැම මොහොතකම ඔබ සිහිපත් කරගන්න මොකද්ද? මම ඊළඟ මොහොතේදී මගේ හුස්ම පොද හිර වෙන්න පුළුවන්. ඊළඟ මොහොතේදී දර කොටයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මම කොයි විදිහට හරි මේ ධර්මතාවය අවබෝධ කළ යුතුයි කියන නුවණ එන්නේ එන්න මොකද්ද වෙන්නේ අපිට අර ධර්මතාවය සිහිපත් වෙන්න පටන් ගන්නවා එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් හාමුදුරනේ ඉතින් නාම රූප විඥාන නම් තියෙන්නේ ඉතින් මැරුණම මොකෝ නාම රූප විඥානේ මැරෙන්නේ කියලා ඔහොමත් තානවා ඉතින් මැරුණම මොකෝ හාමුදුරනේ ඉතින් නාම රූප විඥානේ නේ තියෙන්නේ පව් කළාම මොකෝ ඉතින් හාමුදුරනේ නාම රූප විඥානනේ තියෙන්නේ මොනා කළාම මොකෝ ඉතින් හාමුදුරනේ ඉතින් නාම රූප විඥාන මිසක් ඔය ඉතින් මට වෙන දේවල් යයි නේ කොහොමත් අහනවා. හැබැයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මොකෙන්ද? උපරිම මමත්වය කියන. උපරිම සක්කාය දිට්ඨියකින් ඇයි එයාට මැරෙන්න කෙනෙක් මැරෙන්න කෙනෙක් ඉන්නවා. ඇයි පව් කරන්න කෙනෙක් ඉන්නවා ඕනම දෙයක් කරන්න කෙනෙක් ඉන්නවා. එයාට ඒක තේරිලා එයාට තේරිලා නැහැ. එයා කියන්නේ කොහොමද? ඉතින් මම කියලා කෙනෙක් නැත්තම් හාඳුනේ මොනා කරාම මොකෝ කියලා අහන ප්‍රශ්නේ මම කියලා කෙනෙක් නැත්තම් කියන එක අනෝබෝධයෙන් කියන්නේ. මොකෝ කරත් මොකෝ කියනකොට මොනා කරන්න හරි කෙනෙක් කෙනෙක් කියනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන නිකම්ම නිකං අපි මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කී කී හිටියට වඩා එහෙන් පිටින් අපේ ජීවිත තුල ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ආත්ම ආත්ම දෘෂ්ටියක් ක්‍රියාත්මක වෙන්නේ. සම්පූර්ණයෙන්ම අපේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්නේ ආත්ම දෘෂ්ටිය. මම අර මුලින් සාකච්ඡා කළා වගේ නැවත අපි බලමු මට මාව හම්බෙන්නේ කොහොමද කියලා. මේක අපි හොඳට තෝරගන්න ඕන. මට මාව හම්බ වෙනවද නැද්ද කියන එක අපි බලමු. තමන්ට තමන් පිළිබඳ අනන්‍යතාවය කොහොමද තහවුරු කරගන්නේ තමන්? සම්මත ලෝකේ. ඩෙන්ටි කාඩ් එකෙන් උපැන්න සහති කියන්නේ ඒකේ ගහලා තියෙන්නේ මගේ ෆොටෝ එක නේ. මගේ ෆොටෝ එක කියන්නේ නේ කොහේ ගියත් අඳුනගන්න. මගේ ෆොටෝ එකේ නේද? එතකොට අපි මේ මගේ ෆොටෝ එක දිහා පොඩ්ඩක් බලමු. මගේ ෆොටෝ එක දිහා අපි චුට්ටක් බලමුකෝ. මට මාව දැනගන්න ලැබෙන්නේ මගේ ෆොටෝ එකෙන්. අපි හිතමු ඔන්න කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා අපි අපි දිහා බලනවා කියලා හිතමුකෝ. Taman taman දිහා බලනවා. බලලා හඳුන ගන්නවා මගේ මූණ හරි ලස්සනයි. මගේ මූණ සුදු පාටයි, රවුම්, වටකුරුයි. මේ විදිහට තෝරගන්නවා නේ. මගේ කෙස් ටික කළුවට තියෙනවා. මේ විදිහට අපි හඳුනා ගන්නවා. එතකොට අපිට හඳුනා ගන්න ලැබෙන්නේ මුලින්ම කෙස් ටික, ලොම් ටික, නිය ටික, දත් ටික හමනේ. තතපංච කියන්නේ මේ ටික තමයි අපිට දකින්න තියෙන්නේ. අපි දැන් වාඩි වෙලා නිකම්ම කේසා ලෝමා නඛා දන්තා තචෝ කියලා නිකන් හිත හිතා හිත හිතා හිත හිතා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්නවා. එහෙම නිකන් හිත හිතා ඉඳලා හරියන්නේ නැහැ. මොකද දැන් මේ අපිට දෙතිස් කුණුපයක් කියලා කියන්නේ Tamange Tamanව හඳුනා ගන්නට තියෙන අනන්‍යතාවය නේ. තමන්ගේ අනන්‍යතාවයද නැද්ද? අනන්‍යතාවය. එතකොට දැන් අපි කල්පනා කරන්න ඕනේ ඒකෙත් අපිට තත පංචකයේ මුලින්ම හඳුනගන්න තියෙන්නේ කේසා ලෝමා නකා දන්තා තචෝ මේ ටිකනේ මේ පහනේ හඳුනගන්න තියෙන්නේ දැන් අපි මෙන්න මේ කේසා ලෝමා නකා දන්තා තචෝ කියනකොට අපිට මැවිලා එනවා මගේ සුන්දර රූපේ නේද? මගේ රූපේ ෆොටෝ එක වදිනවද නැද්ද? ওই ටිකෙන් නේද වදින්නේ? කේසා ලෝමා නඛා දන්තා තචෝ. දැන් ඕක දිහා බලබලා මේක මම තමයි මේ ඉන්නේ ඉන්නේ ඉන්නේ කියලා හරි ආඩම්බරයකින්ද නැද්ද ඉන්නේ? පුදුම ආඩම්බරයකින්. හැබැයි දැන් අපි හිතමු මේ මගේ කෙස්ය කියලා දැනගත්තේ කොතනින්ද? කෙස් වලින්ද දැනගත්තේ? එහෙනම් කෙස් උඩ පැන පැන කියන්න ඇති මේ රම්මැනිකා මේ මුතු බණ්ඩා කියලා උඩ පැන පැන කෙස් කියනවා ඇති නේද? එහෙම කියනවද? කියනවද? නෑ. එහෙනම් රෝම කූප ටික කෑග ගහ කියනවා ඇති මම මුතු බණ්ඩා වෙමි කියනවද? නෑ දත් ටික නිය ටික හැම කියනවද? මම අහවලා අහවලා කියලා කියනවද? නෑ නේද? එහෙම කියන්නේ නෑ. මේ මගේ කෙස් කියලා හිතටයි දැනෙන්නේ නේ. වෙන කොහෙටවත් දැනෙන්නේ නෑ. මගේ හිතට අරමුණු වෙනවා මොකක් කියලාද? මේ මගේ කෙච් කියලා හිතට අරමුණු වෙන දැනගන්න ස්වභාවයට අපි කිව්වා මොකද්ද විඥාන කියලා කිව්වා. එහෙනම් කෙස් පිළිබඳ දැනගත්තේ කොහෙන්ද? විඥානේ. එතකොට අපිට හිතේ එහෙමනම් මගේ විඥානේ මගේ කෙස් ටික ගැන මම දැනගත්තේ කියලා නේ. හැබැයි මෙන්න මෙතන අපි තෝරගන්න ඕන විඥාණයෙන් දැනගත්තේම නාම රූප දෙකක්. මොකද්ද දැනගත්තේ? නාම රූප දෙකක්. එතකොට නාම රූප දෙකක් කියලා කිව්වේ මොකද්ද අපි කල්පනා කරමු? නාම රූප කිව්වේ මොනවාද? වේදනා සංඥා සංකාර. එතකොට මේ මගේ කෙස් කියලා ආඩම්බර වුණානේ නේ. ඒකට අපි කිව්වා සං සංඛාරය කියලා කියනවා. ඒතර සංඛාරය ගැන දැනගත්තේ කොහෙන්ද? විඥාණයෙන්මයි. එතකොට මගේ කෙස් දිගයි, කොටයි, ගොරෝසුයි, කළුයි, සුදුයි මෙන්න මේ ටිකට අපි කියනවා සංඥා කියලා. මේ සංඥාව ගැන දැනගත්තේ කොහෙන්ද එහෙමනම්? විඥාණයෙන් නේද? විඥාණයෙන් දැනගත්තා. එතකොට එතකොට අපිට එන්න පුළුවන් කෙස් කළු කෙනාට සුඛ වේදනාවක් සුදු කෙනාට දුක්ඛ වේදනාවක් එතකොට මේ වේදනාව ගැන දැනගත්තේ කොහෙන්ද විඥානයේ එතකොට ඒක තදයිය සිනිදුයිය රළුයිය ගොරොසුයිය කියලා දැනගත්ත එකට අපි කිව්වා රූප කියලා. එතකොට රූපය ගැන දැනගත්තේ කොහෙන්ද? විඥානයෙන්. එහෙනම් ඔන්න අපිට පැහැදිලි වෙන්න ඕන කෙස් කියලා දැනගත් එකට අපි කිව්වා මගේ කෙස් කියලා දැනගත් එකට අපි කිව්වා විඥාන බැලීනම් විඥාණයෙන් දැනගෙන තියෙන්නෙම රූපය ගැන වේදනාව ගැන සංඥාව ගැන සංකාරය ගැන එහෙනම් විඥාණය කියන එක අපි දැකලා තියනවද දැකලා නැහැ විඥානය අපි දැකලා නැහැ. දැකපුවත් නැති එකකින්ද නැද්ද මේ කෙස් කියන දැන ගැනීම දැනගෙන තියෙන්නේ. දැකපුවත් නැති කෙනෙක් තමයි අපිට මේ කෙස් පේනවා කියලා දැන ගැනීම කරලා දීලා තියෙන්නේ. එහෙම නේද? ඔන්න දැකලා නැති හැමෝටම දැනගන්න මම උදෙක් පෙන්නවා විඥානය කියන්නේ බෝලයක් කියලා හිතන්න කියලා විඥානය කියන්නේ ගෝලයක් නෙවෙයි. මෙහෙම රවුමක් කියලා හිතන්නකෝ. නේද? එතකොට ඒක තුලින්ද නැද්ද එහෙමනම් අපිට දැනගන්න ලැබුණේ මේ මගේ කෙස්ය කියන දැන ගැනීම දැනගන්න ලැබුණේ මොකක් තුලින්ද? විඥානය තුලින්. තව විදිහකට කිව්වොත් ඒ මගේ කෙස්ය කියලා විඥාණයෙන් දැනගත්තේම නාම රූප ගැනද නැද්ද? නාම රූප ගැන. එහෙනම් නාම රූප ගැන දැනගත්තේම කොහෙන්ද? විඥාණය තුලින් නේද? විඥාණය තුලින් තමයි එහෙමනම් නාම රූප ගැන දැනගත්තේ. එහෙනම් එතකොට මගේ කෙස් දකින්වාය කියනකොට එළියේ මගේ කෙස් තියනවා දකින්න කෙනා කොහෙද හිටියේ? එහෙනම් කෙස් සහ දකින්න කෙනා කියන දෙපැත්ත බිහි කළේ මොකක් ඇතුළේද? විඥානය තුලින්ද නේද? එහෙනම් විඥානය කියන එක අපි දැකලත් නැතිනම් විඥානය කියන එක බුදුරජාණන් වහන්සේ උපමා කළේ මායාවකට. එහෙනම් විඥානය තුලින් අපිට මගේ කෙස් මම දකින්වයි කියලා පෙන්වන්නේ ඇත්තක්ද මායාවක්ද? ඔන්න ඔතන තමයි දැනගන්න ඕනේ. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේගේ උපමාව විඥාණය විඥානේ මායාවක්. විඥාණය මායාවක්. එහෙනම් දැන් අපි කල්පනා කරලා බලන්න ඕන විඥානේ මායාවක් නම් ඒ මායාකාරය හැබැයි අපිට පෙන්නවා මගේ කෙස් මම දකින්නවා කියලා දෙපැත්තක් හදලා පෙන්වවද නැද්ද? දෙපැත්තක් හදලා පෙන්වනවා. හැබැයි අපි මේක ඇත්තක් කියලා දරාගත්තා. ඇත්තක් කියලා දරාගන්න තැනටමද නැද්ද විඥානේ පෙන්වන්නේ? විඥානේ පෙන්වන්නේම නාම රූපේ ඇති බවටමයි. එහෙම නැත්නම් විඥානේ පෙන්වන්නේම කෙස් තියනවාමයි මගේ කෙස් මම දකිනවා මයි කියන තැනකින් තමයි මෙන්න මේ විඥාණය අපිට මේක පෙන්වන්නේ. හැබැයි දැන් කල්පනා කරන්නකො මෙහෙම දැන් මම මේක තෝරලා දෙන්න අප්පුඩියක් ගහනවා. එහෙම ඇහුණා නේද? ඇහුණා. ඔබ දැන් බාහිරේ ඉඳලා බලලා කියයි දකුණු අතයි වම් අතයි එකතු කරලා අප්පුඩියක් ගැහුව හඬක් ඇහුණා කියලා. හැබැයි ඔබ හඬ වෙන්නකො මොහතකට මොහතකට ඔබ හඬ බවටපත් වෙන්නකො හඬ ඔබ කියලා හිතන්න. දැන් මේ හඬ කියන එක ආවේ කොහේ තිබිලාද? කොහේ තිබිලාද ආවේ? අප දකුණු අතේ තිබිලාවද? නෑ. වම් අතේ තිබිලාවද? නෑ. හැබැයි ස්පර්ශය නිසා හටගත්තද නැද්ද? ස්පර්ශය නිසා හටගත්තා. හැබැයි ඒක කොහෙටවත් ගියාද? දැන් ස්පර්ශය නිසා තමයි හටගත්තේ. හැබැයි දැන් ඒක කොහෙටද ගියේ? කොහෙන්වත් ආවෙත් නෑ. කොහෙටවත් ගියේ නෑ. හැබැයි ස්පර්ශේ ප්‍රත්‍ය කරගෙන එහෙම හඬක් ආව නේද? එහෙම හඬක් ආවා. දැන් මම කියන්නම් දකුණු අතයි වම් අතයි කියලා කතා කරන්න හෝ ස්පර්ශයෙන් හටගත්තයි කියලා කතා කරන්න හෝ හඬට අවස්ථාව සැලසෙනවා නම් සැලසෙන්නේ මේ ඇහිච්ච මොහොතටද නැද්ද? එතනින් එහාට හඬ නැහැනේ කතා කරන්න නේ. එහෙනම් හඬට දකුණු අත වම් අත ගැන කියන්න වෙන්නේ දකුණු අත වම් අත ස්පර්ශ වෙලා ඇහුණයි කියලා කියනවා නම් කියන්න වෙන්නේ මේ මොහොතේද නැද්ද? මේ මොහොත. එහෙනම් දැන් කල්පනා කරන්න එහෙමනම් ඇහිච්ච මොහොතේ තමයි අපිට කියන්න වෙන්නේ දකුණු අත වම් අත ස්පර්ශ වෙලා ඇහුණා කියලා. එහෙම නැත්නම් හඬට දකුණු අත ගැන හෝ වම් අත ගැන කතා කරන්න විදිහක් නැහැ. හඬ ඒ මොහොතේ දකුණු අතයි වම් අතයි ස්පර්ශ වෙලා ඇහුණයි කියලා කිව්වත් හඬ එළියට පිට වුණයි කියලා කිව්වත් ඔය ආද් දෙකේ කොතනටවත් හඬයිද? අයිති නැහැ. අත් දෙක ගැන කතා කළෙත් එහෙමනම් හඬට කතා කරන්න අවස්ථාව ලැබුණේ ඇහුණ මොහොතට විතරයි. අන්න ඒ වගේ තමයි අපි හොඳට සිහිපත් කරගන්න. දැන් අපි පේනවයි කියන මොහොතේද නැද්ද? ඇහැට රූපේ ස්පර්ශ වෙලා පෙනුනයි කියලා කතා කරන්නේ. අපි ස්පර්ශ ප්‍රත්‍යයෙන් පෙනුනයි කියලා කතා කරන්නේ ඇහැට රූපේ ගැටිලා පේනවයි කියලා කියන්න වෙන්නේ ඔන්න ඔය පෙනීම සකස් වෙන මොහොතේ. පෙනීම සකස් වෙන මොහොතේ. එහෙනම් පේනවයි කියන සිද්ධිය ඇහැටද අයිති රූපයටද අයිති? ඇහැට අයිතිත් නෑ රූපයට අයිතිත් නෑ. හැබැයි ඇහැ රූපේ නිසා පෙනුනයි කියලා පෙනීම මත පදනම් වෙලා කතා කරනවා. අර හඬ මත පදනම් වෙලා අපි මොකද්ද ගැනද කතා කළේ? දකුණු අතයි වම් අතයි ගැන කතා කළා. දකුණු අත වම් අත ස්පර්ශ වෙලා ඇහුණයි කියලා කතා කළා. අන්න වගේ තමයි. පෙනීම මත පදනම් වෙලා අපි කතා කරන මොකක් කියලාද? ඇහත් රූපයත් නිසා පේනවයි කියලා. ඇහත් රූපයත් නිසා පේනවයි කියලා. හැබැයි මෙන්න මේ පෙනීම එක මොහොතකටවත් තියෙන පෙනීමක්ද? එක මොහොතකටවත් කොහරි නවතින එකක්ද? නවතින එකක් නවතින එකක් නෙවෙයි. කොහේ ඉඳලවත් ආපු එකකුත් නෙවෙයි. කොහාටවත් යන එකකුත් නෙවෙයි. කොතනකවත් අතරමැද නවතින එකකුත් නෙවෙයි. හරි අපබ්‍රංශයක්. කොහෙන්වත් ආවෙත් නැල්ලු. කොහෙටවත් යන්නෙත් නැල්ලු. අතරමඟ නවතින්නෙත් නැහැ. අන්නේ කොහෙන්වත් ආපු නැති නිසා කොහෙටවත් යන්නේ නැති නිසා කොහෙවත් නවතින්නේ නැති නිසා කවුරුවත් හදපු නැති නිසා ඉබේ සකස් වෙච්ච නැති නිසා දෙයයන් වහන්සේ මවපු නැති නිසා අපි කියනවා හේතු ප්‍රත්‍යයෙන් සකස් වුණා එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් අපි කියන ස්පර්ශ ප්‍රත්‍යයෙන් සකස් වුණා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් සකස් වුණා. දැන් අපි කල්පනා කරන්න ඕන ස්පර්ශේ එකාන්තයක් ස්පර්ශ සමුදය තවාන්තයක් ස්පර්ශ නිරෝධයේ මැදයි මෙන්න මෙහෙම ධර්මතාවයක් අපිට ධර්මයේ සඳහන් වෙනවා මොකද්ද ස්පර්ශය තවාන්තයක් ස්පර්ශ සමුදය තවාන්තයක් ස්පර්ශ නිරෝධය මෙදයි කියලා කියනවා. මොකද්ද මේකේ තේරුම? දැන් අපි හිතලා බලමුකෝ ස්පර්ශය තවාන්තයක් කියලා කිව්වා. ස්පර්ශ සමුදය තවාන්තයක් කියලා කිව්වා. ස්පර්ශ නිරෝධය මෙදයි කියලා කිව්වා. දැන් අපි කල්පනා කරලා බලමු අපිට මේ හඬක් ඇහෙනවයි කියනකොට හඬක් ඇහෙනවයි කියනකොට එක අන්තක තියෙනවා මොකද්ද ඒ හඬ ස්පර්ශ උනා කියලා එකක් අපිට තියෙනවනේ ස්පර්ශයක් නිසා ස්පර්ශයක් නිසා කියලා එක පැත්තක තියෙනවා තව පැත්තක තියෙනවා මොකද්ද? හඬක් කියලා එකක් තියෙනවා. හැබැයි ස්පර්ශය නිසා හඬක් ඇහුණයි කියලා අපිට ගෙනල්ලා දුන්නේ කොතනින්ද දැනගන්න. ගෙනල්ලා දුන්නේ විඥාණයෙන්ද නැද්ද? විඥාණයෙන්. එහෙනම් අපි කල්පනා කරලා බලන්න ඕන අහවල් දේ ස්පර්ශ වෙලා හඬ ඇහුණයි කියලා අපිට ගෙනල්ලා වන්දනයක් හදලා දුන්නේ කොහෙන්ද? විඥානය තමයි මැද ඉඳගෙන අපිට මොකද්ද ගෙනල්ලා දෙන්නේ ස්පර්ශයක් වුණා හඬක් ඇහුණයි ස්පර්ශය නිසා හඬ ඇහුණයි කියලා ස්පර්ශයයි හඬයි කියන දෙක ගැට ගහලා අපිට මෙන්න මේ ඇති බවට ගෙනල්ලා දෙන්නේ කොහෙන්ද විඥානය හැබැයි අපි තෝරගත්තනම් මේ කොහෙවත් තිබිලා අප එකක් නෙවෙයි කොහෙටවත් යන්නේකුත් නෙවෙයි මේක හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයක් මිසක මේක ඇති ධර්මයක් නෙවෙයි කියලා දැනගත්තනම් අර විඥානයේ මුලාවෙන් අපිව ගැට ගහන්න බෑ එතන අපිට වෙනව මොකද්ද අර ස්පර්ශයේ Nirodhe පිළිබඳ නුවණ අපිට පහළ වෙනවා ස්පර්ශේ හටගත්තේ තියෙන දෙයකින් කියලා ගත්ත මුලාවෙන් අපි මිදෙනවා තියෙන දෙයක් ස්පර්ශ කළ යමෙක් දැනගත්තයි කියන මුලාවෙන් මිදුණා නම් එතන තියෙන්නේ මොකද්ද? නිරෝධය. එතකොට අපිට අන්ත දෙකක් තියෙනවා කොහමද? ස්පර්ශයේ වෙන්න පැත්තක් තියෙනවා ස්පර්ශය දැනගත්ත කෙනෙක් ඉන්නවනේ. අහවල් දේ මම දැනගත්තයි කියලා අන්ත දෙකකින් විඥානයේ මැද ඉඳගෙන අපි මොකද්ද කරන්නේ? ගැට ගහලා නැති පුජ්‍යලභාවයක් හදලා ගෙනල්ලා දෙනවා. මේකට අපි මැදි වෙනවද නැද්ද? මේකට අපි මැදි වෙනවා මේකට අපි අහු වෙනවා මේකට අපි කොටු වෙනවා. එහෙනම් අපි තෝරගන්න ඕන මෙන්න මේ ස්පර්ශය කියන එක කවුරුවත් හැදුවද? කවුරුවත් හැදුවද? කවුද හැදුවේ? ඉබේ හැදුනද? එහෙම නැත්නම් මම හදාගත්තද? නෑ. අපිට කියන්න වෙන්නේ කොහොමද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත කියලා කියන්නේ. දැන් එහෙනම් අපිට නුවණක් තියෙන්න ඕන අපිට නුවණක් තියෙන්න ඕන තියෙන අතක තියෙන දකුණු අතයි තියෙන වම් අතයි ස්පර්ශ කළ හඬක් පිට වුණා කියලාද අපිට නුවණ තියෙන්න ඕන ඔබ හඬ වෙන්න ඔබ හඬ වුණාට පස්සේ ඔබට එන නුවණ මොකද්ද? හඬ ඇහිච්ච මොහොතේ තමයි දකුණු අත වම් අත ගැන කතා කරන්න වෙන්නේ ස්පර්ශය ගැන කතා කරන්න වෙන්නේ. ඒ වගේ තමයි තියෙන හැකින් තියෙන රූපයක් දැකලා හඳුනාගත්තා නෙවෙයි. තියෙන හැකින් තියෙන රූපයක් දැකලා හඳුනාගත්තා නෙවෙයි පෙනීම මත පදනම් වෙලා ඇහැ ගැන රූපේ ගැන කතා කළා. ඇහැ ගැන රූපේ ගැන කතා කළා. එහෙනම් අපි තව විදියකින් ගත්තොත් ස්පර්ශය නිසාමද නැද්ද පෙනුනේ? ස්පර්ශය නිසාමයි. ස්පර්ශය නිසාමද නැද්ද ඇහැ ගැන රූපේ ගැන කතා කරන්න උනේ? එහෙනම් ස්පර්ශය නිසාමද නැද්ද එහෙමනම් ඇහැ සමුදේ උනේ රූපේ සමුදේ උනේ චක් විඥානේ සමුදේ උනේ දැනගත්ත එක එහෙනම් දැන් අපි කල්පනා කරගත යුතුයි ඇහැ රූප චක්කු විඥාණය ස්පර්ශ ප්‍රත්‍යයෙන්ම හටගත්තා අර ධර්මතාවයේම තව විදිහකට එහෙම නැතුව ඇහැ තියෙන ධර්මයක් නෙවෙයි උපදින ධර්මයක්. ඇහැ උපදින ධර්මයක්. රූපය උපදින ධර්මයක්. චක් විඥාණය උපදින ධර්මයක්. එතකොට අපි කල්පනා කරලා බලන්න ඕන නිරෝධ ධර්මයක් කියලා කියන්නේ මොකටද? මේ නිරෝධ ධර්මයක් කියලා කියන්නේ ඇහැ කියන්නේ නිත්‍ය වශයෙන් තියෙන එකක් නෙවෙයි. හේතු ප්‍රත්‍යයෙන් උපදින ධර්මයක් කියලා ගත්තම අපිට මොකද්ද වෙන්නේ? එතකොට අපිට තේරෙනවා මොකද්ද? මේක ඇති බවට ගත්ත එකක් නෙවෙයි කියන නුවණ පහළ වෙනවා. ඒ නුවණ පහළ වෙනකොට අපිට සමුදය වැය පිළිබඳ නුවණයි පහළ වෙන්නේ. එහෙම නැත්නම් සමුදය නිරෝධය පිළිබඳ නුවණ පහළ වෙන්නේ. එහෙම නැත්නම් මේ Nirodhayi කියලා කියන්නේ ඇහැ ඇති වුණා නැති වුණා කියන එකද? ඇහැ ඇති වුණා නැති වුණා කියන එකද? ඇතිවිච්ච ධර්මතාවයේ ඇත්ත දකින්න එකටමයි අපි කියන්නේ මොකද්ද? Nirodhe කියලා. මේ ඇති වුණ යම් ධර්මතාවයක් හටගත් බවට ඇති බවට අපිට පෙන්වනවා නම් ඒක හටගත් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මයක් මිසක ඇති ධර්මයක් නෙවෙයි. තව විදිහකට මෙහෙම කියන්නම්කො මං. ඔක තෝරගන්න. දැන් මිරිඟුවේ වතුර තියනවා වාගේ පෙන්වන්නේ නැද්ද? තියනවා වාගේ පෙන්වන්නේ නැද්ද? තියනවා වාගේ අපිට පෙන්නනවනේ. හැබැයි මිරිඟුවේ වතුර තියෙනවා වාගේ පෙන්නුවාට ඔකේ බැහැලා පැනලා හොඳට නා ගන්න පුළුවන්ද? පුළුවන් ඒ. ඔන්න අපි මොකද්ද කරන්නේ? මිරිඟුවේ වතුර තියෙනවා කියලා නාන්න ඕනේ කියලා අඹුඩ එකක් ගහගෙන වතුරට පයින්න ඕනේ කියලා දුවගෙන යනවා. දුවනවා දුවනවා දුවනවා කාන්තාරයක බුදුම ප්‍රශ්නෙන් ඉන්න මිනිස්සෙක්. යන්න යන්න යන්න යන්න කෙරවලක් නොපෙනෙන කාන්තාරේ මොකක් වෙනවද? මිරිඟුව කෙරවලටම යනවද නැද්ද? හැබැයි කවදාකවත් පැනලා නාන්න වෙන්නේ නෑ දුවලා දුවලා හදි විතරයි ඉතුරු අන්න ඒ වගේ අපිටත් මොකද්ද කරන්නේ? ඇහැ තියන බවටමයි පෙන්වන්නේ. රූපය තියන බවටමයි පෙන්වන්නේ කවුද පෙන්වන්නේ මේ විඥාකාරය. හැබැයි මේ තියෙන බවට පෙන්නුවාට අපි තෝරගන්න ඕන මොකද්ද? මේ තියෙන බවට පෙන්නලා දෙන්නට මේක තියෙන ධර්මයක්. හැබැයි හේතු ප්‍රත්‍යයෙන් පෙන්නන විඥාවකුත් තියෙනවා. මිරිඟුවේ වතුර තියෙන බවට පෙන්නනවා. හැබැයි වතුර නැහැ. හැබැයි තියෙන බවට පෙන්නන නිසා අපිට දුර ඉඳලා බලන කෙනෙකුට අපි හිතමු මේ මොකක්වත් දන්නේ නැති කෙනෙකුට අපි කියනවා ඕකේ වතුර නැහැ. මිරිඟුව ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා හිතමුකෝ. දන්නේ නැති කෙනෙක් එක්ක තමයි කාන්තාරේ යන්නේ. දන්න කෙනාට කතා කරලා කියනවා අන්න වතුර තියෙනවා කියලා. අපි නාගමු කියලා මොන පිස්සුද ඔකේ මොන වතුරද කියලා අහනවා. අර මනුස්සයා පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. අහයි අච්චර යෝධයෝ අතනාර වතුර පේනෙන්නේ නැද්දි උඹ කොහොමද වතුර නෑ කියලා කියන්නේ. එතකොට එයාට පැහැදිලි කරලා දෙන්න වෙනවා මෙන්න මේක මිරිඟුවක් මෙන්න මේක මේ විදියට සකස් වෙච්ච ධර්මයක් මිසක සකස් වෙලා පේන ධර්මයක් මිසක තියෙන ධර්මයක් නෙවෙයි කියලා කියලා දෙන්න වෙනවා. අන්න ඒ වගේ තමයි අපිටත් මෙන්න මේ ඇහැක් ඇත රූපයක් ඇත බලන කෙනෙක් ඇත කියලා විඥානය ඔස්සේ මවාපෑමක් කරලා දෙනවා මිසක් මවාපෑමක් කරලා දෙනවා මිසක් එතන ඇති බවට ගන්න ධර්මයක් නෑ කියලා පිළිහිටගත්ත නුවණට තමයි අපි කියන්නේ Nirodha ඥානය කියලා. Nirodha පිළිබඳ ඥානය. එතකොට එයාට තේරෙන්නේ මේක ඥානයක්. දැන් අර මිරිඟුව පිළිබඳ නුවණින් දැනගන්නවා මිසක් නුවණින් කියන්නේ යම් කිසි ලෝකෙ පිළිබඳ නුවණකින් එක දැනගන්නවා මොකද්ද? මිරිඟුවේ වතුර නෑ මේක මවාපෑමක් යම් කිසි හේතු ටිකකින් පේන ගොඩ නැගිච්ච එකක් මිසක ඔතන ඔහම එකක් නෑ කියලා. අන්න ඒ වගේ තමයි අපිට මොකද්ද වෙන්නේ? ඇහැ ඇත රූපය ඇත කියලා මෙන්න මේ විඥානය ඔස්සේ පෙන්නන බොරුව. එහෙම නැත්නම් ලෝකය ඇත බලන කෙනා ඇත කියලා මෙන්න මේ විඥාණයෙන් පෙන්නලා දෙන දේ ගැන අපි දැනගන්නේ කොහෙන්ද? ඥානෙකින් තමයි අපිට දැනගන්න වෙන්නේ මෙන්න මේ පෙන්නලා දෙන එකේ මෙබඳු ආකාර දෙයක් මේක බොරුවක් මේක විඥානේ මායාව ඔස්සේ ගොඩනගලා පෙන්නන ධර්මයක් කියලා දකින්න වෙන්නේ නුවණකින්. මෙන්න මේ දකින නුවණටයි අපි කියන්නේ මොකද්ද? නිරෝධ මාර්ගය කියලා. එහෙනම් ඔබ හොඳට මතක තියාගන්න විඥානයේ ඔස්සේ අපිට පෙන්වන්නේ මොකද්ද එහෙමනම්? එළියේ රූපයක් ඇත දකින්න කෙනෙක් ඇත කියලා දෙපැත්තක් හදලා විඥාණය තුලින් අපිට පෙන්වලා දෙනවා මොකද්ද? නාම රූප දෙකක් ගොඩනගලා එහෙනම් මේ විඥාණය තුලින් තමයි අපිට දැනගන්න ලැබුණේ මොකක් ගැනද? නාම රූපය පිළිබඳව එහෙනම් මේ විඥාණය කියන එක සකස් වුනේ මොකක් ප්‍රත්‍ය කරගෙනද? නාම රූප ප්‍රත්‍ය කරගෙන ඇයි? විඥාණයෙන් දැනගත්තේම නාම රූප පිළිබඳවයි වෙන මොකක්වත් ගැන නෙවෙයි විඥාණයෙන් දැනගත්තේම නාම රූප පිළිබඳවයි එහෙනම් අපි ඊළඟට කල්පනා කරලා බලන්න ඕන විඥාණයෙන් දැනගත්තේම නාම රූප පිළිබඳවයි එතකොට නාම රූපය පිළිබඳව පෙන්වීම විඥාණයෙන් දැන් විඥාණයෙන් තොරව නාම රූපයක් ගැන කතා කළ හැකිද? බෑ. එතකොට නාම රූපයෙන් තොරව විඥානයක් ගැන කතා කළ හැකිද? බෑ. එහෙනම් ඉත්‍ය විච්ච විඥානයක් හෝ නিত্য විච්ච නාම රූපයක් තියෙනවා නෙවෙයි. මෙය ඇති කල්හිම මේ වේ විඥාන ඇති කල්හිම නාම රූපේ වේ නාම රූපේ ඇති කල්හිම විඥානේ වේ එහෙනම් අපිට කියන්න වෙන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නවා විඥානේ ප්‍රත්‍ය කරගෙන නාම රූපات නාම රූප ප්‍රත්‍ය කරගෙන විඥානත් තුලින් අපිට හේතුවක් ගහලා පැවැත්මක් පැවැත්මක් පෙන්නනවනේ රූපේ දකින්න කෙනෙක් ඉන්නවාය කියලා පැවැත්මක් අපිට පෙන්නනවා හැබැයි මේ පැවැත්ම නিত্য විච්ඡ දෙයක් නෙවෙයි නාම රූපය තුලින් පැනවිච්ච විඥාණයත් විඥාණය තුලින් පැනවිච්ච නාම රූපයත් නිසා හේතු ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයක් තුල පැවැත්මක් පෙන්නනවා මිසක මෙතන සත්‍යේ පුජ්‍යලේක ආත්මයක් ඉන්නවවත් කරනවවත් කරබනවවත් නෙවෙයි කියන නුවණක් අපිට යෙදෙන්නට මෙන්න මේ නුවණ තුලින් අපිට වටහා ගන්නට හැකියාව තියෙන එහෙමනම් මොකද්ද විඥානපච්චයා නාම රූපං නාම රූපපච්චයා විඥානම් මිසක් විඥාන කියලා ධර්මතාවයක් නිට්ටිය වශයෙන් නැහැ නාම රූප කියලා ධර්මතාවයක් නිට්ටිය වශයෙන් නැහැ එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් උපදින ධර්මතාවයක් තියෙනවා කියලා ඔන්න නුවණට වටහා ගත්තා මෙන්න මේකට කියන අපි මොකද්ද දුකත් සමුදයත් පිළිබඳ වටහා ගන්නවා කියලා. දුකත් සමුදයත් පිළිබඳ වටහා ගන්නවා කියලා. ඇයි එහෙම කියන්නේ? දැන් කල්පනා කරන්නකෝ මගේ අම්මව එළියේ ඉන්නවා මම දකින්වයි කියන තැන මොකද්ද කොට නැගෙන්නේ? පංච උපාදානස් කන්දයක් පංච උපාදානස් කන්දයක් එහෙනම් ඒ ගොඩ නැගෙන්නේම දුකක්ද නැද්ද? දුකක්. හැබැයි මගේ අම්මා එළියේ ඉන්නවා මම දකින්නවා කියනකොට අපිට ගොඩ නැගෙන්නේ කොහොමද? අනේ සැපක් නේද කියලානේ අපිට හිතෙන්නේ. අපිට හිතෙන්නේම මගේ අම්මා මන් දකින්නවා කියනකොට මොකක්ද? අර සමීපයක් නේද? අපිට හිතෙන්නේ සැප වේදනාවක්. මගේ දරුවව මම දකින්නවා කියන තැන අපිට එන්නේ හැබැයි අපි හොඳට දකින්න ඕන මගේ දරුවා මම දකින්නවා කියලා මේ ගොඩ නැගෙන්නේම මොකද්ද? පංච උපාදානස් ඛණ්ඩයක්. එහෙම නැත්නම් මේ ගොඩ නැගෙන්නේම මොකද්ද? දුකක්. මෙන්න මේකට කියනවා අපි පංච උපාදානස්කන්ධය පිළිබඳ වටහා ගන්නවා. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය දුකයි කියලා කියපු කාරණාව ගැන දකින්න. පංච උපාදානස්කන්ධය ඇත්ත ඇති සැටියෙන් දකිනවා. හැබැයි අපි මේක දකින්නේ නැතිව ඇත්තම තමයි මගේම දරුවයි මේ ඉන්නේ කියලා බැහැගත්තොතින් මොකක් වෙනවද? බැහැගත්තොතින් ඔබ පංච උපාදානස්කන්ධෙට කොටු වෙනවා. පංච උපාදානස්කන්ධෙට කොටු වෙනවා. දැන් මේ පංච උපාදානස්කන්ධයට කොටු වුණාට පස්සේ මමත් ඇත දරුවාත් ඇත දැන් මොකද්ද වෙන්නේ මගේ දරුවා ලෙඩ වෙනකොට දුකද නැද්ද දුකයි මගේ දරුවා ව්‍යාධියටපත් වෙනකොට දුකයි මගේ දරුවාගේ මරණය දුකයි මගේ දරුවා මට කැමති විදිහට නොවිසි වෙනකොට දුකයි. මගේ දරුවා මගෙන් වෙන් වෙලා යනකොට දුකයි. දැන් ඔන්න අපිට පැහැදිලි වෙන්න ඕන අර පංච උපාදානස්කන්ධයට අයිතිද නැද්ද එහෙමනම් ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම්පීච්ඡන් නලපති තම්පි දුක්ඛන් කියපු දුක් ටික ඔක්කොම වැටෙන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. පංච උපාදානස්කන්ධ දුක ඇතුළටද නැද්ද වැටෙන්නේ? පංච උපාදානස්කන්ධ. එහෙනම් අපි වටහා ගත්තනම් පංච උපාදානස්කන්ධේ හට ගැනීමම දුකකි. පංච උපාදානස්කන්ධේම දුකකි. පංච උපාදානස්කන්ධේ හට ගැනීමම දුකේ හට ගැනීමකි කියලා දැකගත්තා නම් අපි වැටෙන්නේ නෑ මොකටද? අර දුකට වැටෙන්නේ නෑ දුක්ඛාර්ය සත්‍ය පිළිබඳ නුවණ පහළ වෙනකොටයි මේ මගේ දරුවාය කියලා ගත්ත එකේ බොරුව දකින්න මගේ දරුවා මට පේනවාය කියලා ගත්ත එකේ විඥාව දකින්න මෙන්න මේ විඥාව දකිනකොට එයා දකින්නේ මොකද්ද? දකින්නේ දුකත් සමුදයත්. දකින්නේ දුකත් සමුදයත්. එනම් පංච උපාදානස්කන්ධයක් කිය ගොඩ නැගෙන්නේ දුකක් කිය ගොඩ නැගෙන්නේ කියලා දකින්න එකට අපි කියනවා මොකද්ද? දුක පිළිබඳ ඥානය, සමුදය පිළිබඳ ඥානය. කොහෙද කොට නිරෝධ මාර්ගයේ? නිරෝධ මාර්ගයේ කොහොමද? දැන් මේ හටගන්නේම බොරුවක් කියලා දකින නුවණට අපි කියන මොකද්ද? Nirodhayat මාර්ගයත් කියලා. ඇත්තටම මේක හතරක් වශයෙන් පෙනුනට එකක්මද නැද්ද? ඒ ඥානය. මෙන්න මේ නුවණ පහළ වෙනකොට ඒ පහළ වෙන්නේම හතර ආකාර ඥානයක්. මොකද්ද? දුක පිළිබඳව, සමුදය පිළිබඳව, Nirodhe පිළිබඳව මාර්ගය පිළිබඳ නුවණ තමයි පහළ වෙන්නේ. දුකත්, සමුදයත්, නිරෝධයත් මාර්ගයත්. එහෙනම් අපි ඇවිදිනවා, යනවා, එනවා, කනවා, බොනවා, නිදිනවා කියන හැමතැනම සතර ඉරියව් වෙන් කරන සෑම ක්‍රියාකාරකමක් තුළම සමුදේ වෙන්නේම මොකද්ද? සමුදේ වෙන්නේම දුකක්. තව විදිහකින් කිව්වොත් සමුදය වෙන්නේම පංච උපාදානස් ඛණ්ඩය. ඔන්න ඔය පිළිබඳව නුවණින් දකින්නට අපි කියනවා මොකද්ද? නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් දැන් අපි කල්පනා කරන්න ඕන අපිට අමුතුවෙන් පංච උපාදානස්කන්ධේ නිරෝධ කරන්න පුළුවන්ද? මම මෙහෙම අහන්නම්. මිරිඟුවේ වතුර හිඳින්න පුළුවන් జగතෙක් ඉන්නවා නම් එන්න මාත් එක්ක යන්න. මිරිඟුවේ වතුර හිඳලා පෙන්වන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? මිරිඟුවේ වතුර හිඳන්න පුළුවන්ද? බෑනේ. ඉතින් මිරිඟුවේ වතුර හිඳන්න වතුර වාගේ පෙන්වන්නට වතුර තියනවද? වතුර වාගේ පෙන්වන්නට වතුර නෑ ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක් නේද? ඒක හටගත් ධර්මතාවයක් විද්‍යාමාන වන ධර්මතාවයක් මිසක් ඒකේ වතුර කොහෙද හිඳින්න නේද? නාන්න වතුර නැත්තම් හිඳින්න වතුර තියනවද? නෑ නේද? නෑ. අන්න ඒ වගේ තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ තියෙන එකක් තියෙන එකක් නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් ගොඩ නගන එකක් හේතු ප්‍රත්‍යයෙන් විද්‍යාමාන කරවන එකක් එහෙනම් අපිට ඒක නැති කරන්න පුළුවන්ද නැති කරන්නද තියෙන්නේ අවබෝධ කරන්නද අවබෝධ කරන්න එනිසා අපිට තියෙන්නේ සෝවාන් වීම පිණිස සකු르දාගාමි වීම පිණිස අනාගාමි වීම පිණිස අරිහත් වීම පිණිස කුමක් කළ යුතුද කුමක් කළ යුතුද? පංච උපාදානස්කන්ධයේ කඩා බිඳා කුඩු කොට දැමිය යුතුද? නෑ නේද? ඒ අවබෝධ කළ යුතුයි. පංච උපාදානස්කන්ධය පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැකිය යුතුයි. පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්නයි තියෙන. මොකක්ද ඇත්ත? ඇත්ත මොකද්ද? එළියේ ලස්සන මල් පොකුරක් තියෙනවා අනේ මට මේක gedara ගෙනියන්න නැත්තම් ඕක දැත්ත ඔය පෙන්වේ බොරුවක් ඕම පෙන්නකොටම අපි හිතන්න ඕනේ මොකද්ද දැන් අපි අවිද්‍යාවෙන් පිරිච්ච ලෝකේ ඉන්න අපිට එහෙම හිතෙනවද නැද්ද හිතනවා අපිට එකපාරටම ක්ලච් එක කියලා අර මං කතා කරා වගේ උදාහරණේ බ්‍රේක් එක පෑගෙනවනේ බ්‍රේක් එක කියලා ඇස්ලේටරේ පෑගෙන මුලදී. අන්න ඒ වගේ අපිට දැන් මොකද්ද තියෙන්නේ? ලස්සන මල් පොකුරක්ය ගෙදර ගෙනියන්න ඕන කියලා ඇස්ලේටරේ පෑගෙන්න පුළුවන් බ්‍රේක් එක වෙනුවට නේද? පෑගෙනකොටම අපි තේරෙනවා දැන් මොකද්ද ගැස්සෙලා විසි වෙනකොට දන්නවා වැරදි එක වැරදි එක පෑගුණේ දැන් හරි එක පාග ගන්න ඕන නැත්තම් මහා විනාශයක් වෙන්නේ ඉස්සරහා තියෙන ඔක්කොම කුඩු කරගෙන බිඳගෙන මහ විනාශයකට පත් වෙන්න පුළුවන් කියලා දැන් මොකද්ද කරන්න ඕනේ එවනම්? එල්ලියේ තියෙන ලස්සන මල් පොකුරක් gedara මම අරගෙන යන්න ඕන කියලා පෑගෙනකොටම අපි දාන්න ඕන කොහෙටද? විඥානේ මායාව ඔස්සේ ලස්සන මල් පොකුරක් එළියේ තියෙනවා මම දකින්නවා කියලා පෙන්වුවාට ඕක විඥානයේ තුලින් නැති දෙයක් ඇති විදිහට මවාපාල පෙන්නපෝ නාම රූප ක්‍රියාවලියක් මිසක ඔතන අපිට ඇත කියලා අරගෙන රැවටෙන්න දෙයක් නෙවෙයි කියලා නුවණින් දකින්න එහෙම දැක්කේ නැත්තම් මොකද්ද වෙන්නේ? වැඩියෙන් පෑගිලා හොරකම් කරගෙන යන්නත් පුළුවන් නේද? හොරකම් කරගෙන යන්නත් පුළුවන්. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අපි එදිනදා ජීවත් වෙන පරිසරය තුල එහෙමනම් වැඩිපුරම අවස්ථාව තියෙන වැඩිපුර පෑගෙන්නද නැද්ද? වැඩිපුර අහු වෙනව නේද? අහු වෙනවා. දැන් අපේ දරුවට පාසලේ ඉඳලා කවුරු හරි තව ඒ පන්තියේම ඉන්න ළමයෙක් ගල් කැටයකින් ගහලා. දැන් ඔන්න ගෙදර ආවා. දැන් ජුට්ටා ඉදිමිලා මේ මූණ හරි. දැන් මොකද කරන්නේ? මේ ගහපු එකාට නම් මගේ කැටියට හොඳක් වෙන්න එපා ඔකට නම් නේද? නෑ ওই දෙයට හිත හිතා පුපුරනවද නැද්ද? උදේ දැන් දරුවා අරන් ඊළඟ දවස් ඉස්කෝලටත් යනවා. යනකොට මොකද්ද වෙන්නේ? අර තඩි ගහපු ළමයා ගලෙන් ගහපු ළමයා පැත්තක ඉන්නවා. දැන් දැක්කට පස්සේ පුපුරනවද නැද්ද? පුපුරනව නේද? වැඩියෙන් පෑගිලාද නැද්ද? ඈ? වැඩියෙන් පෑගිලා. සමහරට බ්‍රේක් බ්‍රේක් නැත්තම් බ්‍රේක් එහෙම හදා ගන්න ඕන දැන් වාහනවල. දැන් දෝෂ දකින්න ඕනද නැද්ද? දැන් දෝෂය දකින්න ඕන. දෝෂය දැක්කා නම් දෝෂය නිවැරදි කරගන්න ඕන. ඉතින් බ්‍රේක් පැඩල් එක පෑගුවත් වැඩක් නැහැ බ්‍රේක් බ්‍රේක් නැත්තම් කට්ට ගෙවිලා නෑ නේද? තේරුමක් නෑ පේන්න විතරයි ඈ. දැන් අපේ ගොඩක් කාලවට තියෙන්නේ කොහොමද? පේන්න විතරයි නේ. අපි පොයි දවසට එනවා භාවනාවලට යනවා බණ අහනවා හැබැයි පේන්න බ්‍රේක් එක ගහන හැබැයි වදින්නේ නැහැ ඊයේ. කට්ට ගිවිලා. ඒ නිසා මේවා දැන් අපි අඩුපාඩු දැකලා දෝෂ දැකලා අපේ දෝෂය අපිට පේන්න ඕන. ඒ දෝෂය පේනුනම අපිට හදාගන්න පුළුවන් නිවැරදි කරගන්න පුළුවන්. දෝෂ දකින්න නැතුව හදාගන්න බෑ නේද? දකින්න නැතුව හදාගන්නත් බෑ. ඒ නිසා දැන් අපි කල්පනා කරන්න ඕන නිතරම දැන් අපි හිතමුකෝ දැන් ඔන්න මම තව උපමාවක් කියන්නම්. දැන් වාහනේ බ්‍රේක් ඇදිලා. දැන් බල්බයක් ඉන්ඩිකේට් කරනවා ඩෑෂ්බෝඩ් එකේ මොකද්ද කරන්නේ බල්බ් එකකින් පෙන්නනවා මොකද්ද බ්‍රේක් නැහැ කියලා. දැන් අපි මොකද්ද කරන්නේ? ගල් ගෙඩියක් කරා මොකද්ද කරන්නේ ඩෑෂ්බෝඩ් එකට ගහලා බල්බ් එක කුඩු කරනවා. දැන් වැඩි හරිද? හරියනවද? නෑ අපි මොකද්ද කරන්න ඕන? මෙහෙම පෙන්නකොට අපි දැනගන්න ඕන ලෙඩක් තමයි මේකේ බ්‍රේක් ටික තමයි කියලා තෝරගන්න නුවණක් තියෙන්න ඕනේ නැති වුණොත් මොකද්ද වෙන්නේ දැන ගැනීමක් ලෝකෙ පැත්තෙමුත් තියෙන්න ඕනද නැද්ද නැති වුණොත් මොකද්ද වෙන්නේ වයර් එක ගලවලා දැම්මත් හරි ඉතින් බල්බෙපත් වෙන්නේ නැහනේ නේද මේ වැඩක් නැහැ නේද එහෙම කරාට අපි මොකද්ද කරන්නේ? අපි කරන්නේ ජීවිතේ කොහොම ගොඩක් වෙලාවට කොහමද? එළියේ මගේ දරුවට ගහපේක ඉන්නවා මට නම් තරහේ බෑ. හැබැයි ඉතින් සිල් ගත්ත හින්දා හොම කරන්නත් හොඳ නෑ අපායෙත් යනවාය මේකනම් වරදක් කියලා හිත හදාගෙන ඉන්නවා. හැබැයි දෝෂය හොයාගත්තද? වැඩේ හොයාගත්තේ නෑ తాවකාලිකව මොකද්ද කරේ? බල්බ් එක ඕෆ් කරලා අහක බලාගත්තා. ඔබ නැද්ද කරේ? ඈ? එහෙම නැත්තම් අර පේනවට යතුරු අනිත් පැත්තට කල්ලා පොඩ්ඩක් නිදාගත්තා නේද? ඉතින් ඒ නිසා එහෙම නෙවෙයි අපි මොකද්ද කරන්න ඕන? දැන් తాවකාලිකව බල්බ් එක නිමපු කාලය ඉවරයි. දැන් ඒක කර කර ඉඳලා හරියන්නේ නෑ. ඉතින් ආයි දාපු ගමන් ආයි පත්තු වෙනවා නේද? ආයි පත්තු වෙනවා. බල්බ් එක තලා දාලා ගියත් වැඩක් නෑ. මොකද බ්‍රේක් ඉතින් ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අතනින් ලිස්සලා ගියාට වඩා නෑ වෙන කොහේ හරි යන ගන්නවා නේද? වෙන කොහේ හරි තව තැනක ආය යන ගන්නවා. ඒ නිසා දෝෂේ තියෙන තැන හොයාගත්තම අපි මොකද්ද කරන්න ඕන? අන්න දෝෂේ තියෙන තැන හොයාගන්න නුවණක් තියෙන්න ඕන නේද? දැන ගැනීමක් තියෙන්න ඕන යම් අවබෝධයක් තියෙන්න ඕන මෙන්න මේකයි මේ දෝෂය කියලා. ඊට පස්සේ මොකද්ද කරන්නේ අපි? ඊට පස්සේ නම් අපිට පුළුවන් බ්‍රේක් ටික හදාගෙන දෝෂේ හදාගන්න. දැන් නම් පේන්න නෙවෙයි බ්‍රේක් එක ගැහුවාම ඊට පස්සේ ඊට පස්සේ වදිනවා. ඇයි? දැන් දෝෂේ නිවැරදි කරගෙන තියෙන්නේ. එහෙනම් දැන් අපේ අපේ ජීවිතේ තේරුම් ගන්න ඕන කොහොමද? දෝෂයක් දෝෂයක් තියෙනවා. තම තමන් තමයි දන්නේ තම තමන්ගේ මොන බල්බ් එකද වැඩි වැඩියෙන් රත් කරන්නේ නේද? හීට් වෙනකොටත් පෙන්වනවනේ නේද බල්බ් එක. තම තමන් දැනගන්න ඕන තමන්ගේ කොයි පැත්තේද දෝෂය තියෙන්නේ. අපි දන්නේ තමන්ගේ වාහනේ කොහෙද ඉන්ඩිකේට් කරන්නේ කියලා තමන් දැනගන්න ඕන. තමන්ගේ වාහනේ දෝෂේ තමන් දැනගන්න ඕන. එතකොට හිතේ හාඳුනේ වාහනයක් ගැන කියනවා කියලා. වාහනයක් තමයි මේක බර කරත්තයක් නේද? මේක හොඳ බර කරත්තයක්. දැන් කල්පනා කරන්න එක පාරටම දැන් අපි හිතමු මෙතනින් එළියට යනවා. ගිහිල්ලා අපිට කැසිකිලියට යන්න හිතාගෙන යන්නේ. ගිහිල්ලා බලනකොට සෙරෙප්පු දෙක නැහැ. කවුරු හරි දාගෙන ගිහිල්ලා. දැන් ඔන්න මොකද්ද වෙන්නේ? බල්බ් එක පත් වෙනව නේද? බල්බ් එක පත් වෙන එළියට මොකක්ද දෙන්නේ පත් වෙන සැරට මෙන හීට් එක නැගලා නේද මොකා ගෙනිච්චද මන් දන්නේ කියලා දැන් ඔන්න හොඳ හොඳ එනේ එනේව දන්නවනේ අය මම අමුතුවෙන් කියන්න ඕන නෑ හොඳ හොඳ ටිකක් එනවා දැන් එනකොටම අපි දැනගන්න ඕන දෝෂයක් දෝෂයක් <coughs> දැනගන්න ඕනේ නැද්ද දැන් ඉන්ඩිකේට් කරනවා දෝෂයක් දෝෂයක්ද නැද්ද දෝෂයක් එහෙනම් දෝෂේ දැකලා අපි බලන්න ඕනේ ඇයි මේ දෝෂේ දෝෂේ ආවේ? දෝෂෙට හේතුව මොකද්ද? මගේ බාට දෙකයි මමයි කියන දෙපැත්තද නැද්ද? ඈ? දෙපැත්ත. එහෙනම් මේක පෙන්නුවේ කොහෙන්ද? විඥානේ මායාකාරය. හිත හදාගන්න වෙනවා තියෙන විදිහකට. දැන් මොකද්ද කරන්නේ? දෝෂේ දැක්කනේ. දැන් දෝෂේ දැක්කනම් දෝෂේ නිවැරදි කරගත්ත දැන් කරන්න තියෙන ඉතින් බාට දෙකක් හයි ගන්න එක. ඉතින් හත්මුතු પરම්පරාවකට එන ගහපියන් කියලා ප්‍රාර්ථනා කළ වැඩක්. ඒ වැඩක් නෑ තේරුමක් නෑ එන්න එන්න මොකද්ද වෙන්නේ තව හීට් එක නැගලා ගිනි ගන්න ගිනි ගන්න පුළුවන්. ගිනි ගත්තොත් මහා විනාශයක් හතර අපායෙන් කෙරවල වෙන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරන්න ඒ විදිහට දකින්නකොට මොකද්ද වෙන්නේ? මගේම බාට දෙක විච්ච නිසාද නැද්ද ගැටලුව? මගේම බාට දෙකක් විච්ච නිසාද නැද්ද ගැටලුව? හැබැයි ඔබ හොඳට සීපත් කරන්න මගේ බාට දෙක මෙතන තිබ්බා දැන් නෑනේ කියලා කොහෙන්ද සීපත් කරලා දුන්නේ? විඥාණයෙන් නේද? එහෙනම් මගේම බාට දෙක කියලා කිව්වේ සංඛාර ටික නේද? සංඛාර ටික. ඒක සිහි කළේ හිතින්මයි. එතකොට මෙතන තිබ්බා මගේ අහවල් පාට බාට දෙක කියලා සංඥා ටිකක් එනවනේ. එයාපු සංඥා ටිකට සංඥා කියලා කියනවා. ඒක සිහිපත් උනේ විඥාණයෙන්මයි. දැන් එන්නේ හරි සැප වේදනාවක්ද? දුක් වේදනාවක්. එහෙනම් මේ වේදනාව පිළිබඳ දැනෙන්නේ විඥාණයෙන්. ඊට පස්සේ එතන රූපාකාරය නේද මගේ සෙරප්පු දෙක මෙතන තිබුණා කියලා ඝනට හම්බුණානේ. තද ගති වලින්නේ පඨවි ගති, ආපෝ ගති, තේජෝ ගති, වායු ගති කියන ගති ස්වභාවයෙන් තමයි අපිට ඝන බවට පත් කරන්නේ. එතකොට ඒ ටික දැනගත්තේ කොහෙන්ද? විඥාණයමයි. එහෙනම් දැන් අපි තෝරගන්න ඕන මොකද්ද? මෙතන මගේ බාට දෙකයි මමයි කියලා විඥාණයෙන් ගොඩනගලා දුන්නාට ඇත්තටම මෙතන මොකද්ද තියෙන්නේ? ඇත්තටම මේ වගේ දෙපැත්තක් තියෙනවා නෙවෙයි මේක විඥානයේ මායාව ඔස්සේ නැති දෙයක් ඇති බවටපත් කරලා නාම රූප ප්‍රත්‍යයෙන් ගොඩනගලා දීපු ධර්මතාවයක් මිසක මෙතන කලබල වෙන්න මමත්වෙන් ගන්න දෙයක් නෑ නේද කියලා සිහිපත් කරගත්තා නම් බ්‍රේක් මොකද්ද වෙන්නේ? ඉමීට බ්‍රේක් වෙනව නේද? බ්‍රේක් වුණාට පස්සේ දැන් මොකද්ද කරන්න ඕන? දෝෂේ නිවැරදි කරගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට අපි කල්පනා කරන්න ඕන. එහෙමනම් <clears throat> අපේ ජීවිතේ නිවැරදි බවද වැඩිපුරම තියෙන්නේ දෝෂ සහිත බවද? එහෙනම් ඔන්න ඔතනදී අපි කියනවා අපේ ජීවිතේ වැඩිපුරම යෙදෙන්නේ සම්මා දිට්ඨියද මිච්ඡා දිට්ඨියද? මිච්ඡා දිට්ඨිය. එහෙනම් සම්මා දිට්ඨියෙන් දකිනවා නම් අපි දකින්න වෙන්නේ චතුරාර්ය සත්‍ය ඥානෙ. නේද? එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංක එක මොකද්ද? සම්මාදිට්ඨිය. එතකොට මේ සම්මාදිට්ඨියෙන් දකිනවා නම් දකින්න වෙන්නේම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍යනේ පරමාර්ථ සත්‍ය පරමාර්ථ සත්‍ය. එහෙනම් මෙන්න මේ ඇත්ත ඇති සැටියෙන් දකින නුවණටයි අපි කියන්නේ සම්මාදිට්ඨිය නුවණ. එහෙනම් අපේ ජීවිතේ වැඩිපුරම තියෙන්නේ බ්‍රේක් නැතුව යන පාරවල් නේද? බ්‍රේක් නැතුව තමයි වැඩිපුර දුවන්නේ. දෝෂ සහිතයි වැඩිපුර. එහෙනම් මෙන්න මේ දෝෂ අපි නිවැරදි කර ගැනීම අවශ්‍යයි. එහෙනම් ඔබ බලන්න ඔබේ වාහනේ කලට වෙලාවට ඔබ සේවිස්සක කරගෙන වැරදි ටික දෝෂ ටික නිවැරදි කරගෙන ගියේ නැත්නම් ඔබ යන මාර්ගයේ බොහෝ බාධාවලට කරදරවලට මූණ පහන්න සිද්ධ වෙයි බොහෝ දුක් ගැහැට විඳින්න වෙයි. එනිසා ඔබේ ජීවිතයේ තියෙන දෝෂය ඔබ දැනගත්තේ නැත්නම් තව කොයි තරම්නම් ඔබට පිළිම් එයිද? තව කොයි තරම්නම් ඔබට නිന്ദා පහස එයිද? තව කොයි තරම්නම් ඔබට ලාභාලාභ වලට මුහුණ දෙන්න වෙයිද? අටලෝ දහමට මෝන දෙන්න වෙයිද තව කොයිතරම්නම් දුක් ගැහැට විඳින්න වෙයිද කියන එක කියන්න බෑ. ඒ නිසා ඔබ බලන්න ඔබේ ජීවිතයේ තියෙන භයානක භයානක පාරක්. ඔබ ගමන් කරන ඔබේ වාහනේ මොකද්ද ඔබේ ජීවන ගමන? සුන්දර එකක්ද භයානක දෝෂ සහිත එකක්ද? භයානක දෝෂ සහිත එකක් අපි නිතරම හැප්පෙන්නමයි බලන්නේ. අපි නිතරම ගිනි ගන්න අවදානමකින් ඉන්නේ. හැප්පෙන අවදානමකින් ඉන්නේ. අවසියකින් ඉන්නේ. නේද? ඒ නිසා දෝෂ ටික හදාගත්තට පස්සේ ඊළඟට සිහිය ඕනිද නැද්ද? දෝෂ ටික දැක්කනම් දෝෂ ටික හදාගත්තට වැඩකුත් නැහැ ඇයි? සිහිය නැත්තම් මොකද්ද වෙන්නේ? ඒත් හැප්පෙනවද නැද්ද? එහෙනම් දැන් අපි දකිනවා මොකද්ද? මේ විඥාන නාම රූපේ ක්‍රියාකාරීත්වය අඳුනගත්තේ නැති එකයි දෝෂේ. ඒකේ ඇත්ත ඇති සැටියෙන් දකින්න එක දෝෂේ නිවරදි කිරීම. එහෙම නිවරදි කරගත්තත් වැඩක් නැහැ. එතනින් එහාට අපිට මොකක්ද ඕන? සිහියක් ඕන. සතියක් ඕන. සමාධියක් ඕන. ඇයි චිත්ත සමාධියක්, චිත්ත ඒකාග්‍රතාවයක් ඕන. නැත්තම් අපිට මොකද්ද වෙන්නේ? නැත්තම් හැප්පෙනවා. නැත්තම් පිටින් ආප එකක් හරි ඇවිල්ලා හප්පන එන බේරෙන්නත් සිහිය තියෙන්න ඕන. ඒ නිසා අපි හොඳට කල්පනා කරගන්න ඕන. අන්න ඒ වෙනුවෙන් තමයි අපිට භාවනාව කියන එක වැදගත් වෙන්නේ. භාවනාව කියන එක වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි භාවනාව ගැන දැන් කතා කරන්න යන්නේ නැහැ. භාවනාව ගැන අපි හෙට දවසේ සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ විදිහටයි සැලසුම් කළා තියෙන්නේ. ඉතින් අද දවසේදී අවශ්‍ය වුණේ ඔබට ඔබේ ජීවිතය තුළින් ධර්මයේ ගලප ගන්න අවශ්‍ය කරන පාර පෙන්නලා අපි ජීවත් වෙනවා කියලා කියන්නේ ධර්මයයි කියන්නේ දෙකක් නොවන බව පෙන්නලා ජීවත් වීමයි ධර්මයයි කියන්නේ එකක් බව පෙන්නලා දීලා අපි ජීවත් වෙන තැනේ දෝෂය දකින්න එකම ධර්ම න්‍යාය බව පෙන්වලා දෙන එක. දැන් එහෙනම් කල්පනා කරන්න ඔන්න ඔය විදිහට තමයි අපි චතුරාර්ය සත්‍යයට ගලපගන්නේ. හැබැයි අපි මෙච්චරකම් දුක දුක දුක කියලා හිතාගෙන හිටිය දුක්ඛ ආර්ය සත්‍ය නෙවෙයි මං අර මුලින් කිව්වා වගේ අපි හිතන් හිටියේ කොහමද සත්වයෝ හරක්කය කියලා නේ සත්වයෝ හරක්කය කියලා හරක් සත්වයෝය හරිනේ දෙක හරක් කියන්නේ සත්වයෝ හැබැයි සත්වයෝ කියන්නේ හරක් නෙවෙයි. ඔන්න ඔය වරද තිබ්බේ. දුක කියන්නේ දුක්ඛ ආර්ය සත්‍ය නෙවෙයි. දුක්ඛ ආර්ය සත්‍යයට දාන්න පුළුවන් දුක. එහෙනම් පංච උපාදානස්කන්ධයේ දුක තමයි දුක්ඛ ආර්ය සත්‍ය. ඒකට දාන්න බැරිද? ඒකට බැහැගත්තමද නැද්ද අනිත් දුක් ටික තියෙන්නේ? දැන් අම්මා මුණ ගැහෙන එකමමයි පංච උපාදානස් ස්කන්ධය. බාහිරේ හිටපු අම්මා ඇතුලේ ඉන්න මට මුණ ගැහෙන එකමයි පංච උපාදානස්කන්ධය. එහෙනම් එතන තියෙන්නේ මොකද්ද? ඒ පිළි ඒ විදිහට දැක්කනම් ඒ දැක්කේ මොකද්ද? ඒ දකින්නේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳ. එතකොට අම්මා මුණ ගැහිම කියන කාරණාව දුක නම් දුක්ඛ ආර්ය සත්‍ය නම් මුණ ගැහිච්ච අම්මා වෙනස් වෙනකොට දුකයි කියලායි කියන්න ඕන කියන්න ඕනේ වෙනස් වෙච්ච අම්මගේ වියෝව මරණය ව්‍යාධිය ප්‍රියයන්ගෙන් වෙන්වීම අම්මා මගෙන් ඈත් වෙලා යාම කියන ටික අම්මා මට කැමති විදිහට නෑ කියන ටික අනේ අම්මා මට සල්ලි දෙන්නේ නෑ මේ අම්මා මට කැමති විදිහට නෙවෙයි ඉන්නේ ඔය දුක් ටික ඔක්කොම එන්නේ කොහමද අම්මා ඇත මම ඇත කියන පංච උපාදානස්කන්ධයේ දුකට වැටිච්ච නිසා කොටුවිච්ච නිසා එහෙනම් ඔන්න අපි තෝරගන්න ඕන දුක දුක්ඛ සත්‍ය නොවේ දුක්ඛ සත්‍ය දුක වේ හරක් සත්වයෝ නොවේ හරක් සත්වයෝය හරි නේද සත්වයෝ හරක්ය. එහෙනම් සත්වයෝ හරක් නොවේය නේද? හරක් සත්වයෝය කියලා තෝරගන්න ඕනද නැද්ද? තෝරගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට අපි දුකයි දුක්ඛ ආර්ය සත්‍යය අතර වෙනස වටහා ගන්න ඕන. මෙන්න මේ වෙනස වටහා ගත්තට පස්සේ ඊළඟට අපිට තේරෙන්න ඕන අපි නිතරම ඔකේ වෙනස වටහාගෙන දයන්නේ අපි යන්නේ සත්වයෝ හරක්කී කියන පාරේද අපි යන්නේ. ඈ අපි යන්නේම සත්වයෝ හරක්කී කියන පාරේ තමයි අපි යන්නේ. හැබැයි ඒක එසේ නොවේ හරක් සත්වයෝය කියලා දැනගන්න වෙනවා. එහෙනම් දෝෂය නිවැරදි කරගන්න වෙනවා. දැන් නිකන් යන්තම් හරි මොකක් හරි තේරුණාද හුලං පාරක් හරි වැදිලා ගියාද මේ හාන්දුර මොකක්ම හරි එකක් කියන්න යනවා කියලා ඈ මොකක්ම හරි අපිට නොතේරෙන පැත්තක් කියන්න හදනවා යන්තම් යන්තම් වදිනවා කියලා හරි චුට්ටක් හරි තියෙනද මොකක් හරි හ්ම් එහෙම හරි ටිකක් දැනෙන්න ඕන නැත්තම් දැන් මේ උගුර කඩාගෙන කිව්වා නේද පැය 6ක් විතර ඈ කිව්වා සෑහෙන්න කිව්වා නේද දැන් එතකොට අපි කල්පනා කරන්න ඕන අපි හොඳට හිතන්න ඕන දෝෂයක් තියෙනවා මොකක් හරි කියලා චුට්ටක් හිතෙනවද දෝෂයක් තියෙනවා ඒක පොඩ්ඩක් තේරෙන්නේ නැන්නේ තේරුම් ගන්න ඕන කියලාවත් එහෙමවත් හිතෙන්න ඕනනේ. ඇයි ඉතින් වෙනසක් තියනවා කියලා හිතෙන්න එපා බල්බ් එක පත් වෙනකොටනේ. ඉතින් අන්ධයි නම් බල්බ් පත් වෙනවා පේන්නේ. ඉතින් එහෙම වුණොත් මට කරන්න දෙයක්වත් අමාරුයි. ඉතින් ඇස් දෙක පියාගෙන ඉන්නවනම් ඒත් කරන්න දෙයක් නැහැ. ඉතින් අනින්නත් බෑ නේද? ඉතින් අරගන්න ඕන මෙච්චර අනිද්දි නේද? කොච්චර දැන් ඇන්නද නේ? ඒත් ගොරවනවා නම් ඕකට කියන්නේ කුසීතං හීන වීර්යය. ඉතින් කුසීතකමයි හීන වීර්යයයි තියාගෙන අමාරුයි කරන්නේ. ඉතින් ඒ නිසා මේකට වීර්යවන්ත වීර්යවන්ත වෙන්න ඕන. දැඩි වීර්යයක් ඕන. ඉතින් මෙන්න මේ වීර්ය වැඩෙන්න තමයි මම අර කිව්වේ මරණ සතිය මරණ සතිය බොහොම වැදගත්. මරණ සතිය බොහොම වැදගත්. එතකොට අපි මෙන්න මේ මරණ සතියෙන් යුක්තව නිතර නිතර වාසය කිරීමේදී අපිට මොකද්ද වෙන්නේ? මොකද වෙන්නේ? වීර්යවන්ත වීර්යවන්ත වෙනවා. එතකොට ඊළඟට අපි කල්පනා කරගන්න ඕන දැන් අපිට හිතෙයි ලෞතර බුදුරජාණන් වහන්සේ බොහොම අනුකම්පා සහගතව ලෝක සත්වයා කෙරෙහි ධර්මයේ දේශනා කළා කියනකොට සමහරු අහනවා ඉතින් ලෝක සත්වයෝ කියලා සත්වයෝ නෑනේ හාමුදුරනේ. ඇයි එහෙම මේ බණ කිව්වේ එහෙනම් බුදුරජාණන් වහන්සේට නිකන් ඉන්න තිබුණානේ කියලා. ඉතින් මෙහෙමනේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ධර්මයේ දේශනා කරන්නේ ලෝකයා ඉන්න දෘෂ්ටි කෝණයෙන් ලෝකයා මුදව ගන්න. දැන් ඔබට මේ ලෝකයාට නැද්ද ලෝකයක් තියෙනවා. මම නැද්ද? ඉන්නවා. පංච උපාදානස්කන්ධ ලෝකේ බැහැගෙනද නැද්ද? බැහැගෙන. එතකොට අම්මා තාත්තා දුව පුතා ගෙන් පිරිච්ච ගස්ගල් ඉරහඳ තාරකා වලින් පිරිච්ච ලෝකේ අතරමං වෙලාද නැද්ද ඉන්නේ? අතරමං වෙලා. දැන් එතකොට මොකද්ද වෙන්නේ? ඒ ටික කැඩෙනකොට වෙනස් වෙනකොට කුඩු වෙනකොට කැමැති පරිදි නැති වෙනකොට ව්‍යාධියටපත් වෙනකොට ව්‍යසනයටපත් වෙනකොට දුකද නැද්ද? දුකයි. ඕකේ අතරමං වෙලාද නැද්ද? අතරමං වෙලා. ඔන්න ඔය මම්මුලා විචිතනින් ගලව ගන්නටයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වැදගත් වෙන්නේ. ඒ නිසා අපි හොඳට තෝරාගත යුතුයි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේම මුලාවට පත්විච්ච මුලාව දුරු කර ගැනීම පිණිස මුලාව දුරු කර ගැනීම පිණිස අපි මං මුලා වෙලා පංච උපාදානස්කන්ධ ලෝකේ අතරමං වෙලා විඥානයේ දෙපැත්තට අහු වෙලා මොකද්ද වෙන්නේ? විඥානයේ දෙපැත්ත ගැටග ගහ දෙපැත්ත ගැටග ගහ නාම රූප දෙක ගැටග ගහ ගැටග ගහ මැද ඉඳගෙන මොකක් කරනවද? බොරුවක් පෙන්වනවා. නාමේ ඒකාන්තයක් රූපේ ඒකාන්තයක් විඥාණය මැදයි. දැන් මේ විඥානේ මායාකාරය මැද ඉඳගෙන මොකද්ද කරන්නේ? නාම රූප දෙක ගැටග ගහ ගැටග ගහ පුජ්‍යල භාවයත් හද හදා අපිට මොකද කරන්නේ ඇත්ත වහලා ඇත්ත වහලා මෙන්න මේ බොරුව පෙන්නනවා ඒ නිසා හොඳට කල්පනා කරන්න මෙන්න මේ බොරුකාරයාගෙන් පරිස්සම් වෙන්න ඔබට ලෝකේ පෙන්වන්නේම කවුද මිතුරද හතුරද? ඔබට ලෝකේ පෙන්වන්නේම හතුරා. දැන් ඔබ කල්පනා කරන්න. ඔබ අනුන්ගේ අදකු දෙයක් හොයන්න යනකොටම මේ අදකු දෙය පෙන්වන්නේ කවුද? හතුරා. කොහේ හරි ගෙදරක තියෙන දෙයක් බලලා අනේ අපිටත් මෙහෙම ඇත්තන් කියලා හූල්ලන්න පුරුදු කරන්නේ කවුද? කවුද? අපි හිතන්නේ මමමයි මගේ මිතුරමයි මමත් ඒතරම් ඔළුව උඩ තියාගෙන. ඒ නිසා ඔබට හතර ඉරියව්වෙම මේ ලෝකේ ගැන පෙන්වලා දෙන්නේ කවුද? පෙන්වන්නේ කවුද? විඥාණය, මායාකාරය, එහෙම නැත්නම් හතුරා. විඥාණය ඔබ දකින්නේ හතුරෙක් විදිහටද මිතුරෙක් විදිහටද? හා මිතුරෙක්. එතකොට දැන් මම මේ හතුරෙක් විදිහට දකින්න කිව්වම විඥානයේ දිහා බලලා හිටපිය. තෝ තමයි මට ඔක්කොම කරේ. දැන් ආයි ගිනි අරගෙන හැබැයි මතක තියාගන්න ඒ ගිනි ගත්තෙත් කොහෙද? ඒත් ආයි කොටු කරලාද නැද්ද? ආයි කොටු කරලා. හොඳට මතක තියාගන්න. ගැලවෙන්න දෙන්නෙම නැහැ. දැන් ඔන්න අපි මොකද්ද කරන්නේ? අපිට පෙන්වන ලස්සන මල් පාච්චියක් තියෙන ලස්සනට මල් හැදෙනවා මේකෙන් එකක් ගලවගෙන පන්සලේ තියෙන්නේ හොරකම් කරන්නවත් හොඳ නැහැ හාමුදුරන්ගෙන් අහන්නත් බෑ ඔක කමන්නේ ඔන්න ඔය බෑග් එකට දාගෙන යනවා කියලා එකක් ඔන්න ඇති වෙනවා එතකොට ඔන්න දැනගත්තා හිටපිය විඥානය තෝ මාව රවට්ටලා මාව මුලාවට පත් කරන්නද මේ හදන්නේ කියලා තරහක් ඇති කරගන්නවා. මේ වැඩේ හරිද? ඈ? දැන් හරිද වැඩේ? දැන් තරහක් ඇති කරගන්නවා. හරිද? එහෙම හරියන්නේ එහෙම හරියන්නේ නෑ ඇයි ඒ ගත්තේ මොකෙන්ද? මාව නිවන් දක්කන්න තමයි ඔය හදන්නේ නේ. අරක වචන ටිකෙන් අහගෙන මාව නිවන් දක්කන්න. එහෙනම් අපි දකින්න ඕන කොහමද මේව පෙන්වන්නකොටම මේ විඥාණය තුලින් නැති දෙයක් ඇති විදිහට මවාපාල පුජ්‍යලභාවයක් හදලා කොටු කරන්න නේද යන්නේ කියලා සිහිපත් කරා නම් මේ දුකමයි සමුදයමයි කියලා දැනගත්තා නම් එතන දුරු වෙන්නේම දුකක් එතන නිරෝධ වෙන්නේම දුකමයි. අන්න ඒකට කියනවා Nirodha මාර්ගය කියලා. මෙන්න මේ ටික පිළිබඳයි අපි නුවණින් දැන කියා ගන්න ඕනේ. නුවණින් තෝරගන්න ඕන මේ ටිකයි අපි විමස ගන්න ඕන. එහෙම නැත්නම් අර විදිහට කළොත් මොකද වෙන්නේ? ආයි කොටු වෙනවා. ඒ නිසා අපි හොඳට කල්පනා කරන්න අපිට ඒ වුණාට හාමුදුරුවනේ කොයිතරම් අපි මේක හිතන්න ගියත් බත් එක බෙදාගත්තම බත් එකේ බත් අහුවෙනවනේ හාමුදුරුවනේ. ඔහොමත් අහනවා. කොයිතරම් මේක දකින්න ගියත් බත් එක බෙදාගත්තම බත් මේ ගුලි වෙන්නේ මොනවාද කියලා. දැන් මේ තද ගතියට ගුලි වෙන්නේ මොනවාද කියලා අහනවා. එතකොට තද ගතියට ගුලි වෙනවා කියලා දැනගත්තේ කොහෙන්ද? ඉතින් ඒක දැනගත්තේ තේන්නේ. ඉතින් තද ගතියට නෙවෙයි බුරුල් ගතියට ගුළු වෙනවත් කොහෙන් දැනගන්නේ? වෙන තැනක් නේ දැනගන්න. එහෙනම් මේක දැනගත්තේ එහෙනම් තද ගතියට ගුලි වෙනවා නේ කොච්චර නෑ කොච්චර දකින්න හැදුවත් තියනවා කියලා මයිනේ හිතෙන්නේ කියලා දැනගත්තේ කොහෙන්ද? විඥාන. දැනගත්තේ කොහෙන්ද? විඥානේ. ඒතර ඒ දැනගත්තේ විඥාණයෙන් නම් මොකක් පිළිබඳ දැනගත්තේ? නැති දෙයක් ඇති විදියට නාම රූප දෙකෙන් ගොඩනගලා දුන්න ස්වභාවයමයි දැනගත්තේ. එහෙනම් අපි තෝරගන්න ඕන මොකද්ද? තියෙනවත් නෙවෙයි නැතුවත් නෙවෙයි හේතු ප්‍රත්‍යයෙන් උපදින පංච උපාදානස්කන්ධ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඉතින් මේක කොයිතරම් කිව්වත් ආය ආය හිතනවා නම් මොකද්ද? ළඟ ඉන්න එකාට මං ගලකින් දමලා ගැහුවම හාමුදුරනේ ඔළුව පැලිලා ලේනවනේ. එහෙනම් කොහොමද හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන්නේ තියෙනවා මයිනේ. දැන් ඕක දැනගත්තේ කොහෙන්ද? දැන් ඕක දැනගත්තේ කොහෙන්ද? ඕක දැනගත්තේ විඥානය. ඉතින් විඥාණයෙන් පෙන්වන්නේ මොකද්ද? තියෙනවා කියලා මිසක් නැහැ කියලා පෙන්නනවා. ඒ අන්ත දෙකනේ. විඥාණයෙන් කවදාකවත් හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගෙනවා කියලා ඇත්ත පෙන්වන්නේ ඇත්ත පෙන්වන්නේ. විඥාණයෙන් පෙන්වන්නේම ගොඩක් වෙලාවට තියෙන බවටමයි. මමත්වයේ හැදෙන විදිහට ගැලවෙන්න දෙන්නෙම නැහැ. දැන් එහෙනම් හොඳට තෝරගන්න වෙනවා ප්‍රඥාවෙන් දකින්නවා දකින්නවා කියලත් අපිට මේ හිතෙන්නේ කොහෙටද ඈ මේක හිතෙන්නේ විඥාණයටමයි කොහෙටවත් හිතෙන්නේ දැනගන්න ලැබෙන්නේ විඥාණයෙන්මයි හැමදේම දැනගන්න ලැබෙන්නේ ඒ නිසා ඔබ අහුවෙන්න තියෙන අවස්ථාව අහුවෙන්න තියෙන අවස්ථාව වැඩි මගේ ප්‍රඥාවෙන් මම දැන් දකින්නවා හිටු කියලා හිතාගෙන ඉන්නේ නේද? එහෙම හිතන් ඉන්න මේ ප්‍රඥාව කියන එක තියෙන තැනක් තියෙන තැනක් නෑ. ඒක නුවණක්. ඒක ඒක නුවණක් විතරයි. ඉතින් ඒ නිසා මේ ලෝකේ හැම දෙයක්ම අපිට දකින්න වෙන්නේ සාපේක්ෂව. වෙන ක්‍රමයක් එහෙනම් අපි මේ ධර්මතාවයේ පිළිබඳ දකින්නේ සාපේක්ෂව තමයි. හැබැයි අපිට මේ ධර්මතාවයේ ඉක්මවා ගිහිල්ලා දකින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ධර්මතාවයෙන්ම තමයි අපිට මේ පිළිබඳ අවබෝධ කරන්න තියෙන්නේ. මොකද අපිට ඊතර වෙන්න පහුරත් ඕන ඕනද නැද්ද? ඕන. මුලින්ම මෙගොඩ ඉඳලා පහුර විසි කරලා හිතනවා මොකද්ද? පහුර මොකටද? පයින්වලට මොකද්ද වෙන්නේ? රැල්ලට රැල්ලට ගහගෙන යනවා. ඔච්චරයි වෙන්නේ. රැල්ලට යන්න එපා ඈ. එතකොට රැල්ලට ගියොත් මොකද්ද වෙන්නේ? අපි දැන් මේ බණ අහන්නේ ගොඩක් වෙලාවට අපි අද ධර්මයට යොමු වෙන්නේ රැල්ලට නේ. මොකද්ද වෙන්නේ? ඉතින් එතකොට රැල්ලට ගිහිල්ලා ගහගෙන යයි ඒ නිසා පහුර පහුර ඕන අපිට ඊතර වෙනකම්. ඊතර වුණාට පස්සේ නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ආයි පවුර කරේ තියාගෙන යන්නේ කවුද? ඊතර වුණාම තව බරක් නේද? ඒ නිසා මේ පවුර කියලා කිව්වේ මොකද්ද මේ ධර්ම න්‍යාය. පටිච්ච සම්පාදේ චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය හැම එකෙම කියන්නේ මොකද්ද මේ ධර්ම න්‍යාය අපිට අවශ්‍යයි මේ සම්මා දිට්ඨිය පූර්වංගම කරගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිපදාව අපිට ඕනමයි ඉතින් ඒ නිසා අපි හොඳට කල්පනා කරගන්න ඕන අපි අපේ ජීවිත තුළ අපි කොයිතරම් බන දන්නවා කියලා හිතුවත් දැනගත්ත කෙනෙක් බවට පමණක්පත් වෙන්නේ නැතුව අපි මොකද්ද කරන්න ඕන? අවබෝධයෙන් ඇත්ත දැකලා මිදුණු කෙනෙක් බවට මිදුණු කෙනෙක් බවට කියන්න බෑ ඉතින් අපිට ඉතින් වෙන කියන්න ක්‍රමයකොත් නෑ මිදෙන්න අවශ්‍යයි ඉතින් මේ ධර්ම දේශනා ශ්‍රවණය කරලා මේ ධර්ම දේශනා සාකච්ඡා කරලා අපේ ජීවිතයට දන්නා බවක් ඇති කරගෙන ඒ දන්නා බව තුලින් ඉදිමෙන්න නම් එපා නේද? දන්නා බව තුලින් ඉදිමුණු කෙනෙක් බවට පත් වෙලා නැවතේ විඥානේ මුලාවටම අහුවෙන්න එපා කියන කරණා මතක් කරන. එහෙනම් ඔබට තේරෙන්න ඕන මේ දේශනාව ශ්‍රවණය කරනකොට සාකච්ඡා කරනකොට සමුදය නිරෝධය කියලා කියන්නේ ඇති දෙයක් නැති කරන්නවත් ඇති වෙලා නැති වෙන බවක් දකින්නවත් නෙවෙයි කියන අවබෝධය ලැබිලා තියෙන්න ඕන. අපි ගොඩක් වෙලාවට Nirodhe Nirodhe කියනකොට අපේ ඔළුවට එන්නෙම නැති කරන්න ඕනි කියලා එකක් නේද? නැති කරන්න ඕනි කියලානේ. එතකොට ඇයි අර දුකත් දුක නැති කිරීමේ මාර්ගයත් දුකේ නැති කිරීමත් කියනකොට අපි හිතන්නේ මොකද්ද? තියෙන එකක් නැති කරනවා කියලා. හැබැයි ඔතන නැද්ද දුක්ඛේ ඥානං කියලා. තියෙනවනේ ඥානයක් කියලා. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං එහෙනම් මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ ඥාන හතරක් නේද ඥාන හතරක් ඉතින් මෙන්න මේ ඥාන හතරෙන් මිසක් අපිට දැන් හිතමුකෝ දුක නැති කරන්න කියලා හිතාන අපි මොකද්ද කරන්නේ? එහෙනම් අපිට ඒක දැනෙන එකක් නම් රෙදෙන එකක් නම් අපිට රෙදෙන්නම වෙනව නැති කරගන්න නේ. එහෙනම් අපිට රෙදව රෙදව නැති කරගන්න නේද වෙන්නේ? දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳ දේ අපිට දැනෙන ඇඟට දැනෙන වේදනාවක් නම් හිතට දැනෙන වේදනා මට්ටමක විඳවන එකක් නම් අපිට මොකද්ද වෙන්නේ අද ඉඳලා ඔන්න ගෙදර ගිහිල්ලා වේගෙන් බිච්චි හැප්පෙන්න ඕනේ. හැප්පෙනකොට රෙදෙනවා. අනේ දුකක් අනේ දුකක්. ඒ නිසා නැති කර ගැනීමේ මාර්ගය මොකද්ද? දැන් දුක දැනුණානේ. මොකද කරන්නේ? තෙල් ටිකක් හරි බාම් ටිකක් හරි අරගෙන හොඳට ගාලා තවා ගන්නවා. මෙහෙම එකක්ද? එහෙම එකක් ඉතින් ඒ නිසා මේක හොඳට නුවණකින් අවබෝධ කරන්න තියෙන එකක්. දැන් අපි දුක දුක කියනකොට අපේ ඔළුවට එන්නේ මෙහෙම රෙදෙන එකක් ගැනද නැද්ද? රෙදෙන එකක්මයි එන්නේ. ඒක දුකට දාන්න පුළුවන්. නේද? ඒ අර වැරදි පාර මොකද්ද? සත්වයෝ හරක්ය ඒ පාර නේද? හැබැයි හරක් සත්වයෝ තමයි. ඒ පාරට නිවැරදි වෙන්න සත්වය හරක් නොවේය. හරක් සත්වය කියන පාරට එන්න. නැත්තම් ඔබ මොකද්ද වෙන්නේ? දුක්ඛ ආර්ය සත්‍ය කියන එක වටහා ගත්තේ නැත්තම් දුකේ ඉඳලා ඔබ මොකද්ද කරන්නේ? දුකේම ඉඳලා දුකටම අහු වෙලා දුක ගැන හිත හිතා ඉන්නවා නේ. මොකද්ද කියන්නේ? ඒකට අහු වෙලා ලෝකෙත් තියෙනවා මමත් ඉන්නවා කියන න්‍යායට වැටිලා දුකට කොටු වෙලා මොකද්ද කරන්නේ? කැමැතිසේ නෑ කියලා හරි මොකක් හරි එකක් කිය කිය ඉන්න පුළුවන් අනේ අර කර විදියට වෙනස් වුණා මේ විදියට වෙනස් වුණා මේ ලෝකේ අනේ මම මේ විදියට වේවා රේම වේවා කියලා හිත හිතා හිටියා මොකක්වත් උනේ නෑ වැඩක් නෑ වැඩක් නෑ මේ එකක් ගැනවත් හිතලා වැඩක් නෑ කියලා මොකද්ද කරන්නේ යතුරු ඕක් කරලා අර බල්බ් එක ඉන්ඩිකේට් කරනවා බලන් ඉන්න බැරි මෙතන නිදිය ගන්න එක තමයි ඔය කරන්නේ ඒ නිසා අපි දැන් මොකද්ද කරන්න ඕන දෝෂය අඳුනගෙන දෝෂය නිවැරදි කරගන්න උත්සාහවන්ත වෙන්න ඕන එන එක තෝරගන්න දැන් ඔන්න අපිට දරා ගන්නට බෑ ඉතින් බුදිමතනේ දැන් අපි දවල්ට ආහාරයක් මොකද්ද කරේ අනුභව කරානේ නේ බුදිනවා කියලානේ කියන්නේ. දැන් මොකද්ද වෙන්නේ ඊට පස්සේ? දැන් හොඳට මත එනවා ඉතින් මේ වෙලාවේ ගොඩක් එනවා. සෑහෙන්ට සෑහෙන්ට දුරට හරි අමාරුවෙන් ඉන්නේ ඇස්සරගෙන. ඉතින් ඔ දැන් නිදී මතයි ඉන්න බෑ කියලා දැනගන්නේ කොහෙන්ද? ඈ? ඕක දැනගන්නේ ජනතාවකට වහල් වෙන්න ඕනේද? වහල් වෙන්න ඕන නැහැ. ඉතින් ඒකයි මං මේකට උත්සාහයක්, වීරයක් කැපකිරීමක් තියෙන්න ඕන. දැන් ඔබ ඔබේ ජීවිතේ කැපකිරීම Tamanගේ විඥානයේ මායාවට කොටු වෙලා පංච උපාදානස්කන්ධයට අහු වෙලා ගත කරන වැඩපිළිවෙල තවදුරටත් දියත් කරගෙන යන්න කැප කරන කැපකිරීම 199යි දසම 9යි 9යි අනන්තයයි මේකෙන් ගැලවෙන්න මේකෙන් බේරෙන්න කැපකරන කැපකිරීම 0.0.0.0 අනන්ත එකක් ඇති. එහෙමද නැද්ද? එහෙම තමයි බහුතරයක් නේද? ඒ නිසා ඕකේ අනිත් පැත්තටයි අපි යොමු වෙනවා. ඒ නිසා මේකේ වටිනකම තේරුණා නම් මේකේ වැදගත්කම තේරුණා නම් පාරේ හිඟා කෑවත් කමන්නේ නැහැ. මෙන්න මේ ධර්මතාවය මම අවබෝධ කරගන්නවා කියන තැනට අපිවපත් වෙනවා. මෙන්න මේ තැනටපත් වෙලා ජීවිතේ වැරදි අපිට කවදාකවත් අපිට ජීවිතේ කවදාකවත් ප්‍රශ්න ඉවර කරන්න බෑ. ජීවත් වෙනවා කියන එකම ප්‍රශ්නයක් නේ. ජීවත් වෙනවා කියන එකම ප්‍රශ්නයක්. ජීවත් වෙනවා කියන තැනම ප්‍රශ්නයක් තමයි තියෙන්නේ. ඔය ප්‍රශ්නේ අපිට කවදාකවත් ඉවර කරන්න දන්න කාලේ ඉඳලා විසඳනවා නේ. විසඳනවා විසඳනවා විසඳනවා ඉවරයක්. එනිසා ඕක ඉවර කරන්න පුළුවන් කක් ඕක ඉවර වෙන්නේ ධර්ම අවබෝධයෙන් පමණයි. ඒ නිසා ප්‍රශ්නේ විසඳන්න ඕන නම් මොකද්ද කරන්න ඕන? අන්න චතුරාර්ය සත්‍ය දකින්න පැත්තට එහෙම නැත්නම් පංච පාදානස්කන්ධය ඇත්ත ඇති සැටියෙන් දකින්න පැත්තට අර 199 කැප කරන්න එතකොට හිතේ අපි පාරට වැටේ හිඟාකයි දන් දෙන්න වෙන්නේ මේක මම කිව්වේ යානයක් යානයක් කරගෙන පරිස්සමට වාහනේ පැදගෙන යන්න පුළුවන් තැනට පත් කරගන්න භාවිතා කරන්න බහුල කරන්න කියන ඉල්ලීම කරනවා ඉතින් ඒ නිසා මේ වෙලාවේ දේශනාව නතර කරනවා මොකද දැන් නිදිමත නිසා කලන්තේ නිසා චුට්ටක් විවේකයක් කරගෙන එක දිගටම දෙනකොටත් අමාරුයි චුට්ටක් මූණකට හොදගෙන නා කියාගෙන නේද එහෙම Taman සුව පහසුවට මොකක් හරි කායික විහරණයක් ලබාගෙන ඉන්පස්සේ නැවත අපි ධර්ම සාකච්ඡාවක් කරමු මෙතුවක් කාලයක් දැන් අපි කතා කරපු ටික සහ ඔබ මෙතුවක් කාලයක් ජීවිතේ දැනගෙන හිටපු ටික සම්බන්ධ කරගෙන ඔබට මතුවලා තියෙනවන යම්තාක් ප්‍රශ්න ගැටලු ඒ සියල්ල අහන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන් සියල්ල දන්නා දැනුමුත් එක් නෙවෙයි මං ඔබට තේරෙන දෙයක් තියෙනවා නම් මට කියලා දෙන්නත් පුළුවන් මට තේරෙන දෙයක් තියෙනවා නම් ඔබට කියලා දෙන්න පුළුවන් අපි සාකච්ඡා කරනවා කියලා කියන්නේ ඒකට අපි හුමාරු කරගන්න ඕන. ඉතින් ඒ නිසා මන් සියල්ල දන්නවා කියලා මෙතන ඉඳලා වැඩක් නෑ ඔබ දන්න ටිකත් මට කියලා දෙන්න අපි අපි සාකච්ඡාවක් කරමු සුහදව. එහෙමනම් අදිෂ්ඨාන කරන්න අරමුණු කරන්න අපි දැන් බොහෝ වේලාවක් තිස්සේ ධර්මයේ දේශනා කරමින් ධර්මයේ ශ්‍රවණය කරමින් අලෝභාද්දේ සමෝහ කියන ගුණයක් තුල කටයුතු කරන්නට යෙදුනා මේ තුලින් ජනිත වන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය කුසල වාසනාව අපි හැමදෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා කියලා සාදු කියන්න විශේෂයෙන්ම පින් බලාපොරොත්තුෙන් සිටින්නා වූ සියලුම ඥාති වර්ගයාටත් යම්තාක් පින් අනුමෝදන් වෙන්නට ඇත්නම් ඒ සෑම සියලු සත්‍යයන්ටත් මෙගී පුණ්‍ය කුසල වාසනාව එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා එසේ අනුමෝදන් වීමෙන් ඇත්තන්ට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම නුවණ පහළ වෙත්වා කියලා සාදු කියන්න අපි සෑම සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම නිවනෙන් සැනසීම පිණසම මේ ධර්ම කාරණා කිහිපය උතුම් වූ ප්‍රඥා පවුරක් පාරමිතාවක් බවටම පත්වෙත්වා කියලා සාදු කියන්න. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti ස්වග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු දෛ යහපතක් වේවා සුපත